හොඳයි ශිළු දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ වගේම පුරුදු විදියට ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරමු. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. අද 2013 දෙසැම්බර් මාස 29 වෙනිදා කැම්බරණවල ප්‍රථම නිවාසික වැඩමුළුවේ පස්වෙනි දවසේ ප්‍රශ්න 30ක් ලැබෙන සම්මානස. දරු ස්වාමීන් වහන්සේ මා සමත භාවනාවට ප්‍රිය කරන්නේ ප්‍රියයි සිටින්නේ මා මූල කර්මස්ථානය ආරම්භ කර සූමතකින් සිත සමාධි ඇතුළ සෝදායි තත්වේම දිගටම ගැලී සිටින නිසාය. මා කිසියම් කුහුලකට අසුනි ඇතැයි මට අදහසක් පරිදි. විපස්සනා භාවනාවට මේ தත්ත්වය හරවා ගැනීමට මා කුමක් කළ යුතුදයි අනුකම්පාවෙන් පහදා දෙනමින් දෙපා නැමෙහි ඉල්ලා සිටිමි. මේක ඇත්තටම විපස්සනාම මට්ටමක් වෙන්න පුළුවන්. විපස්සනාවෙන් තොර සත්‍යක් නෙවෙයි. මේකේ තියෙන තමන්ගේ රුචි අරුචිය පෞෂත්වයේ තේරෙන මේ සමාධිය කොයි වෙලාවකෝ කැඩිලා නැවත සද්දයක් හරි වේදනාවක් හරි හිතවිල්ලක් හරි ආනපානේ හරි මතුවෙනකොට ඒකට ද්වේෂ කරනවා නම් මේකට කෑදර වෙලා තියෙනවා කියලා කියතයි. ඒකට ද්වේෂ කරන්නේ නැතුව ඒක ස්වභාවයෙන් වෙච්ච සිද්ධියක් විදිහට ඒන අරමුණටත් මේ හුදකලාවට වගේම සමානව සලකනවා නම් ගැටින් බේරලා තියෙනවා. ඉතින් මම දැනේ කිව්වම තේරෙනවා කියලා. මේකට අහුවෙලා තියෙනවා මේකට බාධා කරන දෙයට වෛර කරනවා නම් මේකට අහුවෙලා. බාධාවක් නෙමෙයි වෙනවා. ඒ වවටත් ඒකටත් ඒ සමාන සාධරකමින් ඉන්නවනේ. එimhe ගැටයකට අහුවෙලා නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති සහ සක්මන් භාවනා ආනාපාන ආනාපාන සති සහ සක්මන් භාවනා දෙකම වැටෙන්නේ සමත භාවනා ධනියට බව අදහස් කරමි ආනාපාන සහ ආනාපාන සති සහ සක්මන් භාවනා දෙකම වැටෙන්නේ සමත භාවනා ධනියට බව අදහස් කරමි විපස්සනා භාවනාවෙන් දැනගැනීමට කැමැත්තෙමි අවසරයි ස්වාමීන් වහන්සේ අපට විපස්සනා භාවනා ක්‍රම එකක් දෙකක් හෝ උගන්වන්න මැනවි. ක්‍රම දෙකෙන් ප්‍රධාන වෙනස්කම් මොනවා කියන්න කියා දෙන්න මැනවි. ආනාපානය තක්මනේ දෙකම සුද්ධ විපස්සනා කියලා හිතා ගන්න. ඇත්තට ආනාපානෙන් පුළුවන් විපස්සනා සමත දෙකටම යන්නේ. එච්චරමයි ලෝකේ තියෙන එකම අරමුණ. සමත විදර්ශනා දෙකටම උත්තර දෙන මේ දෙකම විපස්සනා අරමුණු. ඒ දිහා මේකට තිබුණට වැඩිය සාදර වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවන් සරණයි. ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධ්‍යාන වැඩිීමේ භාවනා ක්‍රමය සහ පුහුණු වන ආනාපාන සති භාවනාව අතර වෙනස කුමක්ද? අවම වශයෙන් මේ සමයේම සෝතාපන්න වීමට සිහියෙන් වැඩ කිරීම ආනාපාන සති භාවනාව දිගටම කිරීමත් ප්‍රමාණවත්. කරුණාවෙන් පහදා දෙන්න. ඒවන් සරණයි. ඒක බුදුහාමුදුරන්ගේ තමයි අහන්න ඕනේ. බුදුහාමුදුරුවෝ තමයි කියලා තියෙන්නේ. බුදුජානක කියලා තියෙන ඕක තමයි භාවනා මාර්ගය කියලා නොවෙන්න ඉඩ තියෙන එක වෙනම දෙයක්. නමුත් මම ඒකට වග වෙන්න බෑ. මොකද මාත් ඔය බුදුහාමුදුරු කියන දේ අරගෙන ෂේප් එකේ අනිකක් තියෙනවා. ඒ නිසා මේක තමයි මම දන්නේ. අනිත් එක අනිත් ඔක්කොම භාවනාවට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක බුදුරජාණන්සේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ආනාපාන සති භාවනාව සාමාන්‍ය කෙනෙකුට වඩන්නත් බෑ. ඒක නාහම්බික්කවේ මුට්ටසතිස අසම්පජානස ආනාපාන සති භාවනාව වදාමි කියලා තියෙනවා. මෝඩ සතියක් ඇති. මොඩ වෙච්ච මට වෙච්ච සතියක් ඇති සම්පජානේ නැති කෙනාට ආනාපානයට බහින්නවත් බෑ කියලා තියෙනවා. ඒක උත්කෘෂ්ඨම භාවනාව දහසක් බුදුන් බුදු වෙන භාවනාව. Thanks ස්වාමීන් වහන්සේ. ආනාපාන භාවනාවට මම හිතා දෙකරමි. එන් මගේ සිත මෙන්න තැන්පත් වේ. ධානයේ යාක් වැනි සිතේ මත් සිනහව ප්‍රීතිය ඇඟ පුරාම පැතිරි කායයක්ම පවතිනවා. සෝවන් මඟපල් ලැබීම සඳහා සක්කාය දිට්ඨිය හා විචිකිච්ඡාව දුරු කර ගැනීමට මා භාවනාව කෙසේ ප්‍රයෝගී කරගත යුතුද? වහන්සේට මා සරණයි. අපේ කාම ගුණයන් ජීවත් වෙනකොට ඒ කාම ගුණයන් විරෙහි සක්කාය දිට්ඨි ඉතාම තදින් වැඩ කරනවා හිතා ගන්න බැරි තරම්. ඊට පස්සේ කාමයන්ගෙන් වෙන් වෙලා කාම සංඥාවට නීවරණ මට්ටමට එනකොට සක්කාය දිට්ඨි ටිකක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ කාම සංඥාව අයින් කරලා ආනාපාන සති භාවනාව වගේ රූප කර්මස්ථානට යනකොට ඊටත් වැඩි අඩු වෙනවා. ඊට පස්සේ ආනාපානෙ ගෙවෙනකොට තවත් අඩු වෙනවා. ඉතින් ඒක නිසා එnde end end end මේ සක්කාය දිට්ඨිය ආදී තියෙන සංයෝජන ධර්ම දුර්වල වීමක් තමයි මේ වෙන්නේ. ඉතින් ඒක අර සත්‍විසුද්ධි ක්‍රමයට හත් ආකාරයට බෙන්නනවා. මේකෙන් හතර ආකාරයට වෙනවා. ඉතින් ඕන ඕන විදිහට කරන්න පුළුවන්. නමුත් මේක තේරෙන්නේ නැහැ යෝගාවචරයට. ඒක තේරෙන්නේ නැති නිසා යෝගාවචරයා එතෙන් ගියත් ඒකේ සමාදම් වෙන්නේ සතුටු වෙන්නේ ඒකට හේතුව සුතුමි ඥානෙ මදිකම. දැන් සුතුමි ඥානෙත් එක්ක යන්න ඕනේ අනකොට තේරෙනවා ආනාපානෙට යනවා කියලා කියන්නේ අපි පන්ති තුනක් පාස් වෙලා. ඊට පස්සේ ඒකත් ගෙවෙනවායි කියලා කියන්නේ ඒ පන්තියත් සමාන. ඉතින් ඒ කියන්නේ අපි කිට්ටු කරලා තියෙන හැබැයි අපිට කියන්න බෑ මේක ඒකාන්තයෙන්ම මේ ඵලයට ලැබෙනවායි කියලා. අපිට කරන්න පුළුවන් හේතු සම්පාදනය කරගෙන ඉන්න පුළුවන් තව දුරටත් දිගින් දිගටම හේතු සම්පාදනය කරනකොට මල පිපුණාට මල උඩට ආවට මල පිපෙන්නේ ඉර පෑවුවේ නැත්තම්. ඉර පායන එක වෙනම සංසිද්ධියක්. ඉර පෑවුවට පස්සේ මලත් උඩට ඇවිල්ලා තුනත් පිපෙනවා. අපිට කරන්න තියෙන්නේ අපි වතුරෙන් උඩට ඇවිල්ලා ඉන්න එක තමයි කරන්න පුළුවන්. මම කලින් දීර්ඝ භාවනා කර භාවනා කර පරිපූර්ණක් නැත. මම පරයන්ක භාවනා කිරීම උත්සාහ කරමි. මේ උදරයේ පිම්වීම හැකිලිම පරීක්ෂා කරමි. සමහර අවස්ථාවල මේ වෙනසකර අත්දැකීමක් වේ. ස්වභාවිකව වෙන හුස්ම ඉහළ පහළ ගැනීම පරීක්ෂා කළද සමහර විටේ පරීක්ෂා කරන විට වමනාවෙන් කරන්න පිළිවෙනවා දැයි සැක පහළ වේ. බොහෝ වෙලාවට මේ කරන විට නිින්ද යාමක් ඇති වෙන බව දැනේ. නමුත් අවදි වෙන විට නැවත මූලික කර්මස්ථානයේ සිට පිළිතුරේ හැකියි. ඒ තපස්තාව නිසා සක්මන් භාවනාව දීර්ඝව කිරීමට පෙළඹේ. ඇගීම කෙරෙහි සිත පිළිපෙන් පහසුවෙන් කළ හැකි බව වැටහි. ආනාපාන සති භාවනාව දිනු කර ගැනීමට ඔබ වහන්සේගේ පුනිත පතමි. ඔබ වහන්සේට පතමි බෝධිකින් නිවන් සුවයක් වේවා. ආනාපානේ හරි පිම්බීම කිලිම හරි කරනකොට මතුවෙන වෙහෙසකර తত্ত্বය වෙලියලා තියෙන්නේ සතිය තියෙන බවට ලකුණක් කරගන්න. සතිය කෙනෙකුට පහළ වෙනකොට ලකුණු හතරක් යොබුද්ධ දේශනාවක් නෙවෙයි ලකුණු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ඉරිටේෂන් එක. තමන්ට වෙහසක් තේරෙන්න පටන් ගන්නවා. ඉදින්දා ජීවිතේට වැඩිය වෙනසක්. ඒක අපේ හිත අඳුරන්නේ වෙහසක් විදියට. දෙක තමන්ට තමන් දෙස් දෙන්න පටන් ගන්නවා. ඒ ආනපානෙත් එක්ක ඉන්නකොට මේකේ ඉන්න බෑනේ. මේක වෙනස් වෙනවනේ කියලා තමන්ට දෙස් දෙන්න බයි වාගේ ඒක ළඟ ඉන්න කට්ටිය කහින නිසානේ බැරි. වහින හින්දානේ බැරි. කැන්සර් නිසායි, වැස්ස නිසායි, මැස්ස නිසායි කියලා අනුර දොස් කියනකකුත් වෙනවා. ඊට පස්සේ හතරවෙනි එක තමයි මේක 100ට 100ක්ම කරන්න ඕනේ කියලා පෙඩැන්ටික් වෙන්න හදනවා. 100ට 100ක්ම ගන්න හදනවා. අංග සම්පූර්ණ මේ කරුණු හතරම සතිය පිටරොබ් බාට ලකුණු. හැබැයි සාමාන්‍ය ජීවිතේ මේවා මේවා පරාජිත පශ්චාත්තාප ඉදිරියට එරින් මේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ. මේ භාවනා කරනකොට පැමිණෙන වේස සතිය පිටරොබ් බාට ලකුණු. ඉතින් එහෙම වුණා නම් අපි සිංහලයේ වචෙන් දෙනවා පැමිණි දුක් පැණි රහයි කියලාගෙන දැන් මම භාවනා ඉන්න බාට තියෙන ලකුණ තමයි ඒ ඇති වෙන පුංචි වෙහෙස. පුංචි වෙහෙස නැත්තම් කෙලස්. ඉත කෙලස් වල ඉන්නකොට කිසිම වෙහෙසක් නැහැ. ඒක නිකන් ඊසි ගෝයින් යනවා. මෙහෙට ආපු ගමන් ලයින් වෙච්ච ගමන් දැන් මේ කවදා හරි අඳුරගත්තොත් කවුරු හරි මේ භාවනා කරනකොට දැනෙන මේ අසහනකාරී தત્ත්වයේ භාවනාවේ සුබ නිමිත්තක් සතිය දරුවේ සතියට ලැබෙන ආනිසංශයක් කියලා නිවන් නොදැක්කට ප්‍රශ්නයක් නැහැ කියලා මම කියනවා. ඒකම නිවනක් වෙනවා. දර්ශ ශානිවහන්ස ආනාපාන අතර ඇති ස්තනට අවදි වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්දයි පළක් තිස්සේම පරීක්ෂා කෙරෙමි. හුස්ම ගැනීම ඉතා සෙමින් සිදුවන විගත ප්‍රශ්වාසය ප්‍රශ්වාසයෙන් පසු නැවත ආශ්වාසයකට පෙර පවතින පෝස් එක පවතින කාලය සැකමත් වීමයි. එයින් විශේෂ නැත්නම් එම මෙම ස්ථන යන ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියේ කාලයක් පරීක්ෂා කරමින් සිටුවේද ඇතිවෙන ගැඹුරු ගැටීමක්ද අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරුත් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. ඔය දෙක අතර හිස්තන බලන්න බෑ ආනාපානේ ආශ්වාස ප්‍රශ්වාස දෙක 100ක් බලනකම් 100ක් බලනකොට ඉබේම තෙන්න ගිහිල්ලා ඒ නිසා ඒක බලන අදහසින් බලන්න එපා ඇති දේ දිහා බලන්න ආශාසය කියලා කියන්නේ අන්තිමෙන් පටන් ගන්න ගොරෝසු භාගයට පත්ලා ආය නැති වෙන දෙයක්. ප්‍රසවාසය කියන්නේ තමයි. ඒක හොඳට බලන්න. බලනකොට පේනවා චිත්‍රෙ මේකෙන් වෙහින්නේ අතරමැද තියෙනවා මොකද්දෝ කෑල්ලක්. ඒ නිසා පේන ටික දැනෙන ටික රූප කොටස හොඳටම කැලේ කැඳේ ගලබේ වගේ බලනකොට ඕක තේරෙයි. ඕක වෙන ප්‍රාර්ථනා කරලා හෝ වෙන පිංකම් කරලා ඕක හරියන්නේ නැහැ. නිසා පේන ආස්වාද ප්‍රසවාසයේ මුලින්ම දකින්න. සබ්බ කාය පරිසංවේදී කියන විදිහට මුල දන්න තේරෙන මුලපටන් ගොරෝසුට කියලා ඉවර වෙන කම්ම බැලීමට මේ විදිහේ කල්පනාවල් බාධාවක්. අහිංසකව පේන ආනපාන බලන්න එතකොට ඕකට ඉබේම නොපෙනෙන දෙයට යන්න පටන් අරගනි දන්න දේ හරහා. දැන්ති සනිමාංශ මම තේරුම් ගන්න තියෙන ආකාරයට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සියලු ධර්ම කාරණා ආනාපාන සති භාවනාව දුරු කරගෙන යති ඒ තුලින්ම අපිට හැටේ මේ නිවැරදිද නැතිනම් මේ කුමන ධර්ම කාරණා අප පළමුව දැන සිටිය යුතුද දෙවෙනි ප්‍රශ්න පරිසර සෝවන් ඵලයටපත් වීම භාවනාව තුළදී සිදු වෙනවාද? ඒ අත්දැකීමේ කොන ආකාරයකටද? ආනාපාන සතිය කියන එක වැරදි. සතිය කියලායි ගන්න වෙන්නේ. සතිය මුල් කරගත්තාම ඒක සබ්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා තියෙනවා සීල කෘත්‍ය සම්පාදනය කර දෙන්නා වූ මහයමච කෙනෙක් වගේ උදව් කරනවා. මේ සතිය නැති හැම වෙලාවකම අපි හරි අනිත් පැත්තට යනවා. ඉතින් මේකට ආනාපානේ ආධාර කරගෙන යනකොට ආනාපාන සතිය කියනවා. නැත්නම් කායගත සතිය වෙන්න පුළුවන්. බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. දේවතානුස්සතිය, ඡාගානු ඕන සතියක් වෙන්න පුළුවන්. එනිසා මේ සතිය ධර්මයේ ගත්තොත් වඩා නිවැරදි කියලා මම හිතනවා. අන්තික තමයි සෝවාන් වෙනකොට මොකද වෙන්නේ කියන එකට මම ඉස්කෝ දහම් පාසල් යන කාලේ ඒ දහම් පාසලේ ටීචර් කෙනෙක්ගෙන් ඇහුවා. ඒ කියන්නේ නිකන් කතා ගන්නවට අහන ප්‍රශ්න. ඒ මනුස්සයා දීපු උත්තරේ මේ ඒ දවසේ ලංකාවේ ඇපල් මුද්දර බලන් තිබුණේ නැහැ. ඉතින් ආ කිව්වා මේ කෙනෙක් ඇහුවොත් ඇපල් මොන රසද කියලා. ඉතින් අපිට කියන්නුලා අඹ රස නෙවෙයි, කෙසෙල් රස නෙවෙයි, අන්නාති රස නෙවෙයි, අර රස නෙවෙයි, මේ රස නෙවෙයි කිව්ව කොච්චර කිව්වත් ඇපල් රසය තේරෙන්නේ නැහැ. ඊට කරපන් කියලා ඇපල් කැල්ලක් කටේ තිබ්බනම් තේරෙනවා. ඉතින් කවුරු යහුවට ඇපල් රසය මට කියලා දෙන්න කියලා කරන්න බෑනේ ඕක. ඒ නිසා නිවන කියන එකේම හිතපු කෙනාට නම් යම් කිසි ප්‍රමාණකින් කියන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් කියන්න බෑ. නමුත් අපි ඒක කල යුත්තක් තියෙනවානේ හේතු සම්පාදනයේ. Taman දිගටම සත්‍ය වඩ아가න යන්න වඩ아가න යනකොට ඒක සිද්ධ වෙයි. අනිතිකේ ඵල අපේක්ෂා කරන එකත් ගේමට කැතයි. අත්මේ කරන මේ උදාාර කටයුත්තත් එක්ක හේතුවක් තියෙනවා නම් මට මේක දුන්නොත් විතරයි මේක දෙන්නේ කියලා අපි කරන හැම දෙයක්ම හරි කිරි කලයයි ගොම කඳුලයි. කිරි ගොමයි දෙකම ඉන්නේ වැසිකින් තමයි. නිසා කිරි දෝනකොට ගොම ගා ගන්න එපා. මූත්‍ර දා ගන්නත් එපා. නිසා මේක කරන්න උපහාරයක් විදියට. මේක කරන්න වතක් විදියට ප්‍රතිඵල අපේක්ෂා කිරීමෙන් තමයි ඒක තමයි මනුෂයාට මේ මෑතක දැල්ලා තියෙන බරපතල පිස්සුව. මේ ඉල්ලුම සපේම නීතිය. අපි හැම එකක්ම හිටු කරනවා. හිටු කරලා ගන්න හැම දෙයක්ම කක්ක කියලා හිතා ගන්නවා. මේකේම නෙවෙයි මේක ඵල හේතු සම්පාදින වලට ඵල ලැබෙයි ඒ නිසා මේක එහෙම ලැබෙන්නේ නැලිවිලා නෑ කෙසේ නමුත් ඒක කොහොමද කියලා කියලා දෙන්න වෙන දෙයකින් සාධාරණව කියලා දෙන්න අමාරුයි ලුණු රස කියන්නේ මොකද්ද ඇපල් රස කියන්නේ මොකද්ද කියන එක කියලා දෙන්න බෑ වාගේ දැන් ස්වාමීන් වහන්සේ මම දීර්ඝ කාලයක සිට ඔබ වහන්සේගේ උපදේශ සහිතව සක්මන් හා පරියන්ක භාවනා කරන කෙනෙක් වෙමි ආශ්වාස ප්‍රශ්වාස ගෙවියාම ඉතා කෙටි වේලාවකින් කලක සිටම සිදු වේ. ප්‍රීතිය සුවය මුල් කය පුරාම පුරිවිනි. හිස් අවකාශයේ දෙසත් මම කුමන විවිධ සංඥා දෙසත් බලා සිටීමද වරින් වර මූල කර්මස්ථානයේ පිරික්සීමද කරමින් ඒ දිනකට ආසන්න කාලයක් මෙලෙස එකම පරිණාමයක ගත කිරීමට හැකිය. උදේවයි බැඳීමක් ගැන මා අසා ඇත. මේ අවස්ථාවේ ඒ කල හැකිද? නොවේ නම් තව දුරටත් මේ සුම භාවනා කරමින් කාලය ගත කළ යුතුය. මේ වගේ පරියන්කේදී ඇති කරගත්ත ඒකලාසය පුංචි වැඩක් කරන ගමන් කරලා බලන්න සක්මන් කරන ගමන්. අර තරම්ම ගැඹුරකට විවේක ස්ථානකට යන්න බැරි වුණාත් සක්මන් කළ පුරුදුච්චාම තේරෙවි මුලදී මුලදී ප්‍රයත්න කරාට ආයාසයෙන් සක්මන් කරාට ටික වෙලාවක් කරනකොට සක්මන අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා පරයන්කේ වගේම සිද්ධ වෙන දිහා බලා ඉන්නවා වගේ. මේක පුරුදු කරාට පස්සේ දත්ම දිනකොට බලන්නේ. යන්ත්‍රයට වැඩි දුන්නාට පස්සේ ඒක දිගටම යන්ත්‍රය වැඩි කරනවා. ඒතර තමන්ට තමන් මේ වැඩක් කරන දිහා තමන් දිහා බලන්න පුළුවන්. මේ බත් කනකොට දිහා බලන්න, නානකොට බලන්න, අන්තිමට Taman මැරෙන හැටි Tamanටම බලන්න පුළුවන් තැනට එනවා. මේ ඇති කරගත්ත දේ පොඩි වැඩෙන් ටික ටික ටික ටික ටික ඊට වඩා සංකීර්ණ වැඩ කරන ගමන් මේ යන්ත්‍රයේ රෝබෝ කෙනෙක් වගේ වැඩ කරන හැටි බලන්න එයාට පුරුදු කරලා තිබ්බට පස්සේ එයා ටික කරනවා. ඒ නිසා නිතිපතා කරන හැම වැඩකටම සතිය දාන්න මේ සතියට අපි කියන්නේ විවිධාංගීකරණය කරනවා. ඒකෝට සාමාන්‍ය ජීවිතය ගත කරන්න. භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා අද්දක වහගෙන අතක් පිට අතක් තියාගෙන ඉන්න ඕනේ නෑ. ඒක හොඳයි. ඒකෙන් තමයි අල්ලගන්නේ. ඊට පස්සේ ඒක හැම දෙයකම දාලා බැලිල්ලෙන් තමයි අර පරිශන මට්ටමේ කරගත්ත දේ ෆීල්ඩ් එකේ ලෙවල් එකේදී චෙක් වෙන්නේ පරීක්ෂණ වෙන්නේ. ඊට පස්සේ ජාතික මට්ටමට යන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය කුවියක් ළඟට යනවා වගේ අපිට කුෂිකර්මය උගන්වනවා. පරිශනාගාරේ ප්‍රතිඵල පරිශනාගාරේ ෆීල්ඩ් එකේ ගන්න බෑ. ෆීල්ඩ් එකේ ගන්න ප්‍රතිඵල ගොවියට ගන්න බෑ. නමුත් ඒක තමයි ක්‍රමය. මේක පිටා ගන්න පරිශනාකාර ක්‍රමේ. ඉතින් ෆීල්ඩ් එකට දාලා බලන්න ඊට පස්සේ සාමාන්‍ය ජීවිතේට දාලා බලන එක තමයි මේ කරන්න තියෙන ඊගාව කියවන. දැක්කේ ස්වාමීන් වහන්සේ පරයන්කේෂ්ඨ ආනාපානී වඩමින් සිට උස්ම කුණියේ ගොස් කිස් සැනසුම් සැහැල්ලු දැනකට ආවිද ඔබ වහන්සේ දින කිහිපයකට පෙර මගේ ප්‍රශ්නයට පිළිතුරු උපමාවම සිදුවේ. එනම් කයින් තිබුණු කිස් අවකාශයේදී පහළට බැස ඇති බැලුම් බෝල ලෙස ශබ්ද සිතුවිලි නැවත ඉහළට යන අයුරු කිස් අවකාශයේම සිට බලා සිටින අයුරුයි. මෙසේ ටික වේලාවක් ඉන්න විට ඒ ඉහළට නැග නැවතන පහළට වසින බැලුම් බෝල පිපිලි ගියක් මෙන් ශබ්ද සිතුවිලි අවකාශයේම සිටුවි දෙක දමයි බව දැනේ. ශරීරය ඉතා සැහැල්ලු වී යාන්ත්‍රමට නායම පමණක් දැනේ. ශබ්ද සිතුවිලි හඳුනාගන්නේ කෙසේදයි? ඔහි සිටදයි රෙෆරන්ස් පොයින්ට් එකක් මෙපුරියයි. උදාහරණයක් ලෙස කුරුල්ලෙක් කෑ ගැසුණු විට ඒ හඬ අවකාශයේ යම් තැනක ඇසේ. ඒ ශබ්දයේ කන ළඟනම කුරුල්ලා ළඟදී ඇසේ. සිතුවිලිද මගේ ශරීරයේ නායම පුරනව අවකාශයේ යම් තැනකදී දැනේ. මගේ ශරීරයේ නායම ශබ්ද සිතුවිලි හඳුනා ගන්නා ස්ථානයක් සාපේක්ෂව හඳුනා ගන්නට බෑ. මේ තත්ත්වයට හැරී කර දෙනෙමින් uh, ඉල්ලා සිටිමි. ඔබවහන්සේට නිවන් සැප ලැබේවා. බුද්ධජනනාච මේ අනාත්මය ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියනකොට බෑන ගැඹුරම කොටස uh, රූපක පහක් මාර්ගේ ආකාර පහකට පෙන්නනවා අනිත් අනත්තතෝ රිත්තතෝ තුච්ඡතෝ ශුඤ්ඤතෝ පරතෝ කියලා අනාත්මය කියලා කියන්නේ මට ආඳුම්ට්ටු කරන්න බෑ. පරතෝ එක තමයි මේ පේන්න හදන්නේ. දේවල් සිද්ධ වෙනවා. හැබැයි වෙන කෙනෙක් ගාව වෙනවා වගේ. කොහොදෝ වෙනවා. මම සා මම නෙවෙයි කියන වෙනසක් ඇත්තේ නෑ. ඉතින් එතකොට ඒකෙන් කවදාකවත් ආතතියක් එන්නේ නැහැ. නිකන් මේ තමන් දිහා තමන් පිට කෙනෙක් කියලා කියලා බලනවා. ඉතින් තමන්ම හැසිරෙන හැටි වීඩියෝ ක්ලිප් එකක් හදලා ඊපස්සේ තමන් වීඩියෝ ක්ලිප් එක දිහා බලනවා වගේ තමන්ම තමන්ම පිට කෙනෙක් විදිහට බලනවා. අන්න එයාට පුළුවන් තමන්ගේ මරණය අත්දකින්න පුළුවන්. අපිට අතප්පය කැඩලා ගියාම මොකද වෙන්නේ කියලා අත්දකින්න පුළුවන්. ඒකට කලබලයක් මොකුත් නැහැ නිකන් අර චිත්තපටියක තියෙන එකක් වගේ තමයි බලන්නේ. මේකට කියන්නේ ඉංග්‍රීසියෙන් නම් taking a distance කියලා. පොඩ්ඩක් Tamange පොඩ්ඩක් ඈත් වෙනවා. ඈත් වෙච්ච ගමන් මේකෝ කියන කිසිම සීලාරයක් නැහැ. ඉතින් මේ විදිහට බැලීමම ජීවත් වෙද්දිම එහෙම බැලීමම ලොකු දර්ශනයක් ඒක මේ සංඥාමය වශයෙන් මේ ආත්මය පොලාරික අත්පටිලාභේ ඉඳලා සංඥාමේ අත්පැටලාභයට ගියාම බුදු සංඥාවක් විතරයි. නැතිකම නෙවෙයි වෙන්නේ ඒව අතර තියෙන අරකට වැඩිය මේක හොඳයි කියන අර ගැළපෙම නැතුව යනවා. එතකොට නිකන් මේ ලුම් කැටයක් මහමුදුර දැම්ම වගේ ඒකේ අනන්‍යතාවය නැතිලා යනවා. වැලි කැටයක් ගංගානංගගේ වැලි තලාවකට දැම්මා වගේ. කැලේ තියෙන ගහක් වගේ. විශේෂයක් නැහැ. Taman දිහාම අනුන් විදියට බලන්න පුළුවන්. ඒකෝට අනික් ලෝකයා දිහත් මිනිස්යන් විදිහට බලන්න පුළුවන්. දැන් මගේම ජාතිය සිංහල බෞද්ධ ජාතිය මේ ගෑනි මේ පිරිමි කියන කතා නෑ. නිකන් සාමාන්‍ය ක්‍රමයට බලන්න පුළුවන් ඉස්ලාම Taman දිහා ඒ පරතෝ සංකල්පෙන් බැලීම තමයි මේ හරිම సౌందర్యාත්මක වැඩක්. විශේෂයෙන් දිවන් දකින්න කෙනාට අනික් කෙනාට ශීසොපීනියා කියන ලෙඩේ කියන්නේ ඕකට තමයි. එහෙම නැත්නම් බයිපෝලා කියලා කියනවා. තමම දෙන්නේ කියලා පේනවා. භයානකම ලෙඩක්. කියන්නේ භයානක ලෙඩක්. දැන් බය වෙන්න බෑ ඔක කියුවා. දෙවන් සන්නයි අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව සතිය පිළිපුවා වෙන පාදයේ තෙරපීමක් හොඳින් නිරීක්ෂණය කරමි. සිතුවිලි වලින් සිත පිටියත් එහා ඒ වහාම මම මෙතන යන සතිය මගින් වැඩින අහැකිය. පරයන්ක භාවනාව මේ සවස් කාලයේ පරියන්ක භාවනාවේදී වේදී අය සැහැල්ලුයි මගේ ඇස් සහ මූණ ප්‍රදේශයේ කහපැහැති රශ්මියක් ශරීරයේ උඩට ඉස දෙසට යනවා දැනෙන. ඒ විනාඩි දෙකක් තුනක් අතර නැතර විය. ඉන්පසු මම ඇස් ඇරදැයි අදදී මුදැසන පරියන්ක භාවනාවේදී වේදීද රැක්තු ශක්තියක් හිසෙන් උඩ දෙසට යන බව දැනෙන අතර අවට ඇතුළු මනමැතුණු ශබ්ද නිසා බයිනි භාවනාව නවත්වා ඇස් ඇගෙවි. 10 10 45 උදේ අතර කාලේ පරියක් භාවනාවේදී මුල්භාගයේ මගේ වාඩි සිටි ඉරියව්ව මත ශරීරයේ නිදුන් නිසා එය ලැබුණේ නැත. නමුත් ශරීරයෙන් දහඩිය දා ශරීරයේ රක්තන බව දැනුණි. ඉස බරගතියත් දැනුණි. ඊපසු මම තැන වෙනස් කර වාඩි වූ පසු කය මෙලෙමී ගියේය. ඉන්පසු ඔබ වහන්සේගේ උපදෙස් මත මනසේ දෙස බලා සිටියෙමි. ටික වේලාවකට පසු මගේ ශරීරයෙන් ප්‍රකෝෂක්තියක් ඉස ප්‍රදේශයේ කුතුහී යන බව දැනිනි. ඉන්පසු ටික වේලාවකින් ශක්තියක් නැවත ශරීරයේ පැමිණ සෙමින් සෙමින් තැන්පත් වන අනුභව වෙමි. එවැනි ගතවන කාලයේ අවසන් විය. ඊට පෙරට වඩා ඉතා සැහැල්ලුවේ. මම මේ පිටුලේට මගේ භාවනාව දියුණු කරගන්නේ කෙසේද? එසේම ඔබ වහන්සේගේ ගෞරවනීය උපදෙස් සහ ශක්තිය ලබා ගැනීම ගැන මම සාදුනාදදී ගෞරවණීය ප්‍රවත්නයි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වාපතේ. සමහර වෙලාවට අර පරතෝ සංකල්පයේම එක විදියකට මේ ශරීරය එක පැත්තක රත් වෙනවා පේනවා සීතල වෙනවා සීතල බුබුලු දානවා රත් වෙච්ච බුබුලු දානවා වැස්සට දෙමුණා වගේ පේනවා කුඹියෝ දුවනවා වගේ පේනවා බර ගති හැලෝ ගති ගොඩාක් පේනවා ඉතින් ඒක ආවට පස්සේ Tamanට මේ ගතිය විතරක් බලලා බර ස්වභාවය විතරක් බලලා බර භාවය විතරක් බලලා ශරීරාංග වලට සම්බන්ධ නැති කරගන්න පුළුවන් වුණොත් ඒක අපි මේ ධාතු මනස්කාරයට ගියා වෙනවා. එතන මේ ඔළුවටයි මේ විෂය මේ ශක්තිය ආවේ ඔළුවෙන් පිට උනේ කියලා. අර ශරීරාංගයක් ගාගන්න ගිය ගමන් ආවේගජනක වෙනවා. හිත ආතතිගත වෙනවා. ඒ නිසා ඒව එනකොට මුලදී උනන්නේ ටිකක් කල් පුරුදු වුණාට පස්සේ ඒවා භාව ස්වභාව ගති විදියට බලන්න පටන් අරගත්තොත් මේ ධාතුන් දන්නේ නැහැ උණුසුම සිසිලස දන්නේ නැහැ මේ ශරීරයකට යනවද ගෑනු ශරීරයකට යනවද පිරිමි ශරීරයකට යනවද ඒව දන්නේ ඒව අපි මගේ ශරීරයේ මගේ ඔළුව මගේ කට මගේ බඩ කියපු ගම අර හැඟුම්බර පැත්තට එනවා ආතතිගත වෙනවා නමුත් අර භාව ස්වභාව ලක්ෂණ දිහා බැලුවොත් මරණය කියලා දෙයක්වත් දැක ගන්න බෑ ධාතුන්ගේ වැඩ පිළිවෙල අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා පටන් ගත්තේ කාටද අපි හිතයට මරණයි කියලා වෙනසක් නෑ ඒක දිගටම යනවා. ආන්නේ විදිහට මේ ලෝකයේ තියෙන මේ ධාතු ස්වභාවය දකින්න Tamange ඇඟට බලපාන ටික විතරයි පේන්නේ අපට. ඒක ගා ගන්න නැතුව නැත්නම් මේ මගේ කියා ගන්න නැතුව බැලුවොත් අන්තිමට ඒ ධාතු බාහිරත් එක්ක සම්බන්ධ වෙන හැටි දැක් ගන්න පුළුවන් වෙනවා. ඒක මේ කොස්මික් ලැන්ග්වේජ් එකක්. එහෙම නැත්නම් අපි කියනවා විශ්ව ශක්තිය කියලා. ඒ විශ්ව ශක්තියට සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් එනකොට මේ ඇඟ කියන්නේ නැතුව, කය කියන්නේ නැතුව, බඩ කියන්නේ නැතුව ස්වභාව, භාව, ගති ස්වරූපෙන් බලන්න පටන් අරගත්තොත් දේවල් සිද්ධ වුණාට ආතතිය නැතිලා යනවා. ඒ නිසා ශරීරාංග වලින් අයින් කරලා බලන්න පුරුදු වෙලා පුරුදු වෙන්න අදිෂ්ඨාන කරගෙන යන්න එතකොට Tamand මේක විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා නිකන් ලේගෝ සෙට් එකක් එක සෙල්ලම් කරන පොඩි දරුවෙක් වගේ. එක එක රූප හැදුවට ආයෙ කැටස් වලට කැල්ල යනවා. එතකොට ධාතු මනසිකාරයට හිත යනවා. එතකොට ඒක මේ ආර්යයන් වහන්සේලාගේ භාෂාව යන්නේ ධාතු මනසිකාරය විතරයි. පු탁ජන භාෂාව තමයි ඊට පල්ලෙහා මට්ටමේ තියෙන්නේ. එතකොට අපිට දැනගන්න පුළුවන් වෙනවා ආර්ය විවහාරය කියන්නේ මොකද්ද කියලා. එවන් සන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කාර්යයක භාවනාවේදී ලබන අත්දැකීම පිළිබඳව අද උදෑසන පොහොය වහන්සේගෙන් උපදෙස් ලබා ගත්තෙමි. අන්තිම සිදුකල ඉතුරු පරියන්ක දෙකද ඒ ආකාරයටම විය. දහවල් දාණයට පෙර පරියන්කයේදීද එසේම ඒ ක්‍රියාව සිදු විය. විනාඩි 15කින් පමණ ධර්ම ඉස්කල වේදනාව නිසා අම කකුල් දෙක දිගෑරියෙමි. එවිට අරකී වේදනාව වේගවත් ක්‍රියාකාරී තත්වය ප්‍රමේය අඩුයි මා පුදුපසට එළවෙන බව දැනෙන දැනුම නිසා මම බිම ආන්සිමි වුණෙමි. අනතුරු එකී ක්‍රියාවලියෙන් අතර විය. මම මොන විනාඩි පහක් පමණ දිගාවි සිටියෙමි. ඒ මට ඇඟිල්ලේ අනිදිපත් පොරොන්ද ස්වභාවික ක්‍රියාවලිය නතර වන බවය. ගරු ස්වාමීන් වහන්සේ තවදුරටත් භාවනාව කරගෙන යාමට උපදෙස් බලාපොරොත්තු වෙමි. දෙවන් සරණයි. කොහොමද ඒ වගේ අර ශරීරයේ ධාතු ක්‍රියාකාරීත්වය වෙනකොට ඒක දිගට යන්න වෙනවා නම් මමයා සම්බන්ධ කරන්නේ නැතුව ඒකට යන්න හරියට. තමයි තේරෙනවා පාලනයෙන් පාලනයෙන් තොර වෙන්න හදනවා කියලා ඇත් දෙක අරින්න. ඇත් දෙක ඇරියට පස්සේ ඔන්න ආයෙ මම එනවා. ඒක උඩ නතර වෙනවා. ඒ නිසා අර ක්ලච් එක බ්‍රේක් එක තියෙනවා. ඕන වෙනකොට යන්ත්‍රය යන්න අරින්න ඕනේ. ඉඳපු ගමන් ක්ලච් කරන්න ඕනේ, බ්‍රේක් කරන්න ඕනේ. එතකොට තමයි මේක මේ නහයට අහන ගතියකට එනවා. ඒක නිසා යන්න දෙන්න යම් වෙලාවක තමයි හිතෙනවා නම් මේක කරදරයක් අනවශ්‍යයි කියලා ඇත් දෙක අරිනවා. එහෙම නැත්නම් ඉරියව පොඩ්ඩක් වෙනස් කරපුවම අර එකලස කැඩිච්ච ගමන් මේ කලබල නැති වෙලා යනවා. ඒ නිසා Tamanට හොඳයි කියන හිතන වෙලාවේ දිගට කරන්න බෑයි කියලා හිතනවා නම් මේ විදිහට අර කොන්ෂස් ඩිසිෂන් එකක් ගත්ත ගමන් තීන්දුවක් කරපු ගමන් මේක නැතිලා යනවා. මේ සම්මාසනු ප්‍රශ්න කරනවා මට ඒව කියන්න ඕනේ නැහැ. පරිණේ සාමිනාංශ හරියන්ක භාවනාව මේ මගේ දෙවන කමඨහන් වාර්තාවයි. අද උදේ වගේ භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසයට අවධානය යොමු කෙරෙමි. මට වේලාවකින් සිතුවිලි ගලා එනවට විය. ඒවා අතීත අනාගත සිතුවිලි ලෙස හඳුනාගත්තෙමි. සිතුවිලි ගලා එන කලෙහි යලි ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රාස්වාසයට අවධානය ගියේය. ඒක තුනී වී ගියේය. විතක් ਵਿਚාර තුලින් පතරේ කුඩිය. අනේ ඕනේ වේදනාවක් ඇතිය. කලින් දිනවල භාවනා කරන විට ඕනේ කැක්කුම ඇතිවෙද ඒ දරාගෙන සිටීමට හැකිය. නමුත් අද දින වේදනාව දරාගන්න හැකිය. භාවනාව නතර කරගෙන මොකදින් සිටිනාට අනුව නිදා ගැනීම සිටී. දැන් ස්වාමීන් වහන්සේ පහදා දෙන්නේ. ඔබ වහන්සේට මොන සැපයෙන් සුවපත් වේවා. ඔබ මේකට භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව සතිය කියන වචනේ දැම්මනම් වේදනාව දරා ගන්න පුළුවන් වෙලාව වේදනාව දරා ගන්න බැරි වෙලාව වේදනාව නැති වෙලාව මේ තුනම සතියට එකයි එනිසා භාවනා කියන වචනේ දාපු ගමන් අපි අර ඉරියව්වත් එක්ක වැදීමක් එනවා භාවනා නතර කරන්න පුළුවන් සතිය කියන කාදාව නතර කරන්න බෑ එනිසා මේ සති ආලෝකයේ සති මාධ්‍යයේ මේක බලන්න බලලා ලියන්න උත්සාහ කරන්න. එතකොටම තමයි තේරෙයි ප්‍රශ්නට උත්තරේ ඉදිරිපත් කරන තාලෙම්මත් ලැබෙනවා. භාවනා කියන වචනේ දාපු ගමන් අපි බුදුමාකාර රාමකට අහු වෙනවා. සත්‍ය කියන වචනේ දාලා කරන්නේ. එතකොට හුඟක් ඉදිරියට යන්න පුළුවන් ඌට වැඩි. පිරිමන් සරණයි. කල්පතුන් ස්වාමීන් වහන්සේ. ඊයේ ධර්ම දේශනා පෙරට කරගෙන වීර්ය වඩාගෙන සතුටුමත් වන්න උත්සාහ ගන්නෙමි. සුපුරුදු පරිදි හුස්ම රැලි තුන හතරකට පසුව සෑම පරියන්කේදීම විවේක ස්ථානයට කියමි. ශබ්ද ඇවිත්‍යයි බාධාවක් නැත. අරමුණු සමහර අවස්ථාවල නැතුවක් මෙනි. අවස්ථාවේ ඒ අවස්ථාවේ සුදු අවකාශයක් දිස්වේ. අරමුණු එන විට සුදු පසුබිමේ අවතහ බලාකුඩයක් පාවේ. අරමුණු අරමුණු අරමුණින් අරමුණට අවතහ වෙනස් වේ. අරමුණ නැතිවන අවස්ථාවේ ප්‍රබෝධය වැඩි වෙනවා. අරමුණ සමග වටේ ගොස් එන අවස්ථාවල අවකාශය අනුරුය. කෙසේව මුදෙක ස්ථානයේ අවදි සිටීමට බොහෝ විට ගැටෙනවා. මානවයන් සක්මන් සතුදායක ශේකි. සක්මන් ඉබේ කරන ආකාරයක් වැටහි. කකුලේ දැන් කකුල් දැන් ඉතා සැහැල්ලුවේ. නමශීලිය. ප්‍රත්‍යං සැහැල්ලුවේ සමහර අවස්ථාවලදී ශරීරයේ වැන්න ස්වභාවයක් දක්වන්නේ. සතිය ඉදිරියට යන්නේ කලක් අඩුවෙනි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මොනස් වෙලකේවා. ආයතරයක් අහන්න ආසයි මුල්ම ටික. මේ ආනපානේ ආරයිට් නෑ නෑ මතක් වෙනවා. ඒකෙදි කියන්න තියෙන්නේ මේ ගාර නාඩගම් පෙන්නකොට පසුබිම් tire වෙනස් කරන්නේ. බෑක් ඩ්‍රොප් එක. වරයක කැලාවක් පෙන්නවා වරයක රජමැදුරක් පෙන්නවා වරයක පොලක් පෙන්නවා ඒ වගේ අපි භාවනා කරනකොට නළුනිගියෝ ඒකමයි වේදිකාවේ ඒකමයි පිටිපස්සේ තියෙන තිරේ වෙනස් වෙන්න පටන් ගන්නවා යම් මූඩ් එකක් වගේ එහෙම නැත්නම් හිතේ එන ආකල්ප වගේ වෙනස් වෙන්න පටන් අර ගන්නවා එතකොට මේ ඒක නාටකමේ ජවනිකා මාරු වීමක් කවුරු කරනවද කොහොම වෙනවද කියලා හොයන්න බෑ. නළුනීරියට වේදිකාවෙන් දැති පිටිපස්සේ තියෙන තිරේ මාරු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කොයි එක දිහා කොයි එක ආවත් මේක මේ ප්‍රകൃතියක් නෙවෙයි වෙන්නන්නේ මේ නිකන් තිරයක් නේ වෙන්නන්නේ කියන එක දන්නවනම් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒක දන්නේ නැති වුණොත් අපි ආවේගගත වෙනවා දැනගත්තොත් මේ හිතේ මායාවක් මනසේ මායාවක් කියලා ඒකෙන් එච්චර ආවේග ධනක වෙන්න දෙයක් නැත්තේ නෑ ඉතින් ඒක නිසා මේක නිතර නිතර වෙන්න අරින්ද මේක මම කරන ලද දෙයක්ද නැත්නම් ਸਰබලධාරී දෙවියන් වහන්සේ විසින් කරන ලද්දක්ද නැත්නම් අල්ලපු කිරමච හෝනියම් කරලාද එහෙනම් මොකද්ද කියලා බැලුවොත් එහෙම කිසිම හරයක් ඇති එකක් නෙවෙයි නොදැන හිටියොත් මේක බාර අරගෙන අපි ඒකට අහු වෙනවා දැනගෙන හිටියොත් පේනවා වතුර ඇඳපු ඉරක් වගේ නිකම් මිරිඟුවක් වගේ නිකන් හීනයක් වගේ මේවා සිද්ධ වෙනවා නිකන් දවල් හීනයක් වගේ වෙන්න පටන් ගන්නවා පුළුවන් තරම් බැලුවොත් පේනවා මේ සාමාන්‍ය ජීවිතේ වෙන්නේ ඒක තමයි නමුත් අතෙන්දි පුළුවන් පුළුවන් තරම් අත්දැකීමකට සම්බන්ධ කරගන්න සංඥා විපල්ලාස වගේක් යනවා. ඒ කිසි කෙනෙකුට වග වෙන්නේ නැති එකක් යන්නේ. ඉතින් ඒක නිසා මේවා අපි කොයි එක ඇත්ත කියලා ගන්නවද කොයි එක මනෝ විකාරයක් කියලා කෙනෙක් දන්නේ නැහැ. නිසා පුළුවන් තරම් මේ මේ අවස්ථාවේ අත්දැකීම් පුළුවන් තරම් බහුල කරන්න කියලා කියනවා. එතකොට පේනවා ජීවිතේ මේ කියන්නේ නිකන් හේනියක්, බිරිඟුවක්, එහෙම නැත්නම් මේ මායාවක්, සිහිනයක් වගේ. ඉතින් එහෙව් එකේ මොකටද මෙච්චර ඊර්ෂ්‍යා කරන්නේ? මොකටද රණ්ඩු කරන්නේ? මොකටද ලෝභ කරන්නේ? මොකටද තණ්හා කරන්නේ කියලා හිතෙනවා. සාමාන්‍ය ටිකක් ලාවට තණ්හා කරට කමන්නේ නැහැ. ඕනෑට වෙදී මරා ගන්න තරමට පික්චර් එක බලන්න පොඩ්ඩක් ජොලි වෙන්න. නමුත් මේක පික්චරයක් බව දැනගන්න. ඒක නාටකමක් බව දැනගන්න. මේක හීනයක් බව දැනගන්න. එතකොට ඔච්චරම දෙහෙන්ද තටබන්න දෙයක් ඇත්තේ නැහැ. මේකේ තියෙන මායාකාරී ස්වරූපේ වැටෙන්න හදන වෙලාව කියලා කියනවා. ගත්තේ ස්වාමීනාංශ මම පෙර දින දෙකමාරක් තිස්සේ භාවනාව තුළදී මොනේ මස් පිටු වල නැමැති සිදුවෙන ඇදීම් සහ තෙරපීම් ගැන මුළු ශරීරයම දෙකට නවා විමුක්ති යවන හැටි ප්‍රාර්ථනා කෙරෙමි. වහන්සේගේ අනුශාසනා පරිදි මම භාවනාව හැමත්වා ඉබේ සිදුවන ඒ සියල්ල අවිස්පරිදි සිදුවන්නට හැර බලා සිටියෙමි. ඊයේ සමසේ සියල්ල දරාගන්න බැරි ආකාරයටම සිදුවන එක නතරදී. ඊයේ අවසන් භාවනා වාරයේදී මුදෙකි සොයෙන් ගත කරන්න ලැබුණා. දැන් මම වැටෙන්නේ ඒ සියල්ල යම් කිසි හීලින් ප්‍රොසෙස් එකක පූර්ව භාග පූර්ව ප්‍රොසෙස් එකේ දැන් මම මේක ෆ්‍රී ෆේෂල් එකකුත් ශරීරයේ සියලුම මාංශ පේශීන් යම්කින් තලා බෝල් කළක් වෙනි. අද උදේ පහට පටන් ගත් භාවනා වාරයේ සිට දැන් මට ෆ්‍රී ෆිසියෝതെරපි සෙෂන්ස් ලැබේ. ඒවා ඉතාම ආශ්‍රාදජනකය. මාස ගණනාවක් තිස්සේ කරදරයක් තිබු ස්ටික් නෙක් එකට දැන් විශාල සුවයක් දැනේ. අද විදේශ වලදී වෙන්නට ඉඳහැර මම ඒ සුවයෙන් ඉඳෙමි. ඒවා සිදුවන විට ශරීරයේ සියලු ක්‍රියාකාරකම් වායු ධාතුන්ගෙන් හසුරුවන ආකාරය ඒ ඒ ක්‍රියාවල අවශ්‍ය පරිදි හුස්ම අඩු වැඩි ගොරෝසු සහ සියුම් වන ආකාරය මනාව අත්විඳින්න. ෆ්‍රී ෆිසියෝ සෙෂන් එක ඉවර වූ බව දැනගත්තේ දෙපැත්තට වැටී තිබුණු අත් යන්ත්‍රානුසාරයෙන් මේ නැවතත් පරියන්ක භාවනාව පටන් ගන්නා විට අත් පියා ගන්නා ආකාරයට පත් වූ විට එසේ වන විට මුලින්ම ආවේ දක්ුණාතේ මෙයාට මේ සැරේ නම් වැරදුනා කියලා මට හිතෙනවා සමගම නැවතත් දකුණු මත අයිමි වම් මත ඔරොත්කොට ඇවිත් ඉන්පසු දකුණු මත ආවේ ඔබවහන්සේ කියන්නක් මෙන්නම බොඩි මැෂින් එක අරුම පුබුලේ තුනේ දැන් මේ භාවනාව පිළිබඳ සිදුවන විපර්යාස වලට අනුව මාව නැවතත් ෆැක්ටරි සෙටින්ස් වලට පත් වේවි කියලා සිටේ ඔබවහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අද නමේ සිරිතිගෝ භාවනා වාරය අලුත් අධ්‍යක්ෂ වලින් පිළිතුරු දෙන්නේ ඒත් ඒවාම සභාවේ වාර්තා නොබිරු බව දැනෙනවා. නමුත් මට ඔබ වහන්සේ සමුතුමෝගේ එසේ කීමට මට අවසර ලැබීවා. මේ මහසි භාවනා කරමින් පටන් ගත්තට පස්සේ මේ අත්දැකීම් වලින් හදව පොතක් තියෙනවා ධම්ම තෙරපි කියලා. ඒකෙදි පේනවා මේ උගාක් නිට්ටා කල්ගත වෙච්ච රෝග මේ වගේ විකෘති රාශියකට පස්සේ සනීපෙලා. එක තැනක ඒ පන්දිසාංශ කියනවා මේ ඒ අත කැඩිලා අත සනීපයි. ඊට පස්සේ භාවනාවේදී ආයසරය අර අත කැඩිච්ච දවසට වැඩි වේදනාවක් ඇවිල්ලා. ඉතින් හොඳලාට උපදෙස් ලැබිලා තියෙනවා. මෙයා එහෙම ඉඳ දීලා. ඉඳ තුනට පස්සේ අර ගිය පාර අත සනීපලා තියෙන පොඩ්ඩක් කොට වෙලා දැන් ඒක ගාහන්ට ඇවිල්ලා සනීප වෙලා තියෙනවා. ඒ වෙලාවේදී ආය අත උණු වෙලා ආය සනීප වෙනවා. ඒසාර පරණ අත කැඩිච්ච තුවාල වෙච්ච වහින ඒ වෙච්ච වෙලාවට වැඩිය උද්වේග කර වෙන්න පටන් අර ගන්නවා. ඒ කරවබන හිටියොත් එතන ඊටත් වැඩිය අඩියට අත දාලා හීලින් ප්‍රොසෙස් එකක් යනවා. ඉතින් ඒක මේ කරන්න අර එක පරියන්ක ඒක වෙන්නේ සීසන් කරලා කරලා කරලා තමයි අරගෙන යන්නේ. ඉතින් ඔම සනීප වුණාට වුණාට ආයෙසටක් ආයෙ එනවා. ආවට අර බය නෑ දැන්. එනිසා ඒකට එන්නේ නැතුව නෙවෙයි ආයෙසරයක් කෙනෙකුට දන්නවා මේක පුළුවන් තමයි මේකට ඇවිල්ලා මේකට වෙන්න දෙන එක තමයි කරන්න තියෙන්නේ කියලා මේ අර එක සැරයක් වෙච්ච එකේ ආත්ම විශ්වාසය ඇති වෙනවා. ඒක නිසා මේක එක ජවනිකාවක් විතරයි කියලා හිතාගෙන ඒක රැයකට එක හිණයක් නෙවෙයි පේන්නේ. ඒක තව ගොඩක් එන්න තියෙනවා. ඒක පුළුවන් තරම් ලිඛිතව තියාගන්න. ඒකෝට තමයි තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතේ එන ප්‍රශ්න වලට බය වෙන්නේ නැත්නම් ඒවා ප්‍රශ්න නෙවෙයි. සාපේක්ෂව ඉලෙක්ට්‍රික් ෂොක්ට් එකක් වැදුනත් මැරෙන්නේ බයට මිසක්කා මිටටවත් ෂොක් එකටවත් නෙවෙයි. ඒ නිසා දන්නවනම් මේ විෂක් වැදුනේ මේකක් කියලා ඒක හරි අර සිම්පල් නැතර කරන්න. නමුත් බය වෙච්ච ගමන් මුළු ශරීරෙම විෂ වදිනවා. මොකද ඒක පුරාම ලේදුවන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ සර්ප විෂයටම නෙවෙයි මැරෙන්නේ කියන. සර්ප විෂ කාගෙන ඉන්න පුළුවන්. ඒ දඟලන්නේ නැතුව හිටියොත් විෂ ශරීරගත වෙන්නේ නැහැ. ඒක තැනක හිටිනවා. ඊට පස්සේ විදාදියක් ඇවිල්ලා ඒක නතර කරන්න පුළුවන්. කුණුවේ මස්ට් එකක් ඇවිල්ලා නැති වෙලා යනවා. නමුත් අර කලබලෙච්ච එක නම් මුකුත් කරන්න බෑ. ඉතින් ඒක නිසා දෙයක් වුණාට පස්සේ කලබල වෙන එක තමයි සෙනගක් එක්ක ඉන්නකොට වෙන දේ. එනක කාටවත් නිකන් ඉන්න බෑ. දැන් අලින්ගේ අලිපන්ති වල දැකලා තියෙනවලු කැලේ ඉන්නකොට මොකක් හරි කලබලයක් කරදරයක් ආපු ගමන් උන්න කවුරු කියලා දැනතුරු උන් කරන්නේ සම්පූර්ණ සද්ද නොකර ඉන්නවා. එතකොට මහායතා සද්දේන දිහාට ගිහිල්ලා හොඬේ දාලා බලලා එයා සංඥාව නිකුත් කරනකම් ඇටැක් කරනවද දුවනවද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවල් වලට බොඩි පැටව දඟලනකොට උන්ට ගහලා උන් මේ කණ්ඩායම මැදට තියාගෙන ඉන්නවලු අර එන දේ මොකද්ද කියලා බලනකම් පිරිස කලබල වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ලෙඩක් එනකොට අපි ලෙඩේ මොකද්ද කියලා බලන්නත් ඉස්සෙල්ලා බේත් බලන්නේ නැහැ. නිසා දැන් තියෙන්නේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක. බෙහෙතෙන් හටගත්ත ලෙඩේකට උත්තර නැහැ. ලෙඩේ එනකම් පොඩ්ඩක් කියලා ඉන්න. මේක ඉන්නේ ඉස්සෙල්ලා ස්පෙෂලිස්ට් channel කරනවා. බෙහෙත් බොනවා. ඉතින් ඒව ඔක්කොම ලැහැත්ති කරලා තියෙන නිසා මැරෙන්නේ බෙහෙතෙන් නෙවෙයි. මෙල්ලෙන් නෙවෙයි. මේ බෙහෙතෙන්. ඒවට කියනවා බේසජ්‍ය සමුට්ඨිත රෝග කියලා. භාවනාදී කරලා තියෙන ලෙඩේට එන්න හරිනවා. මුට්ටිය දාපන්කෝ මුට්ටි දැම්මට පස්සේ ඔළුව දාන්නේ. මුට්ටියට මොකුත් කරන්නේ මුට්ටිය දාලා ගන්නකම් ඉඳ ඔළුව දාන වෙලාවේ ඒකට පස්සේ කඳ එළියේ බෙල්ල ඇතුලේ. නැතේර මේ වෛද්‍ය විද්‍යාව විසින් අපිව ඔද්දල් කරපු තැන. මේගොල්ලෝ මේ ඔක්කොම අදලා හරි ගස්සලා ඉදිරියට දාලා ඉන්ෂුරන්ස් දාලා අපි නිකන් වැලමතුළු බවට පත් කරලා තිනවා අපි නිකන් ගැරන්ඩියක් බවට පත් කරලා තිනවා බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒ විඳලා තියෙන දේවල් වලට මේ උපාත කම්මලා ටික හිටියනම් එහෙම කී දෙනෙක් කොත්තමලි තම්බගෙන යයිද? අනේ බුදුහාමුදුරුවනේ පැනඩෝල් ගිහිල්ලා දෙයි. ඉසාකාව කවුද? යසෝදරාවත් කිව්වා ගව්වෙන් ගව්ව දියව මාලිග සෑදේවා. පණී තියෙන කොයි දේවත් රස වේවා. කී කිය හිටියකින් කරන්න දෙයක් නැති කමට ඒ පරිේශණය කරේ නැත්තම් බුදු වෙන්න වෙන්නේ නැහැ නේ. ඒ පරීක්ෂණය කරන්නේ කයත් එක්කනේ. අපි අද කොච්චර බයද කයට. ඒ නිසා ওই වෙන දෙයක් වෙච්චාම තම්බල කන්නේ තම්බල කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් කියලා. යන්න නිකන් සටහනක් තියාගන්න මේ මේ හැතැම්ම ගන්න බහු කෙරුවයි කියලා කියන එකට. මොකද පස්සේ දවසේ කවුරු හරි අහනකොට කියදාකි ඔයාට විතරක් නෙවෙයි කාටත් වෙලා තියෙනවා. ශරීර ආසාව තියෙන කෙනා ජීවිත ආසාව තියෙන කෙනා බස්සට යනවා. ඉතින් ඒකෙන් තේරෙනවා කවුද නිවන් දකින්න ඕන කියලා. නැත්නම් ඉදිරියට අනේකයි තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ අද උදැසන සක්මනේදී හිත විවිධ අරමුණු කරා යොමු වීම ඉතා අල්ප විය. පරයන්කේදී ඇඟ පුරා කරන්ට් එකක් දිවාසේ දැනි ශරීරයේ විවිධ ප්‍රදේශ ඇතිවීම නැතිවීම දැනි සිහිය තීව්‍ර විය. එය සමගම බුදුන් දහම් සංගම් කෙරෙහි දැඩි ශ්‍රද්ධාවක් ඇති වී ඇස් දෙකෙන් කඳුළු වැගිරීමට පටන් ගත්තේය. ඉන්පසු ඉතිගස අඬන තත්ත්වයට පත් වී නාසයෙන් සොටු ගලා කකුලේ වැටෙන තත්ත්වයට දැනුණා. කවුරුත් දකී දෝ කියා හෝ කිසිත්‍යක් නැතුව අතර වෙන දේස වෙන දේස බලා සිටීමට දැක් කෙරෙමි. ඒ සමගම ශරීරයට අධික ප්‍රීතියක් එන්නට පටන් ගත් අතර හැඟීම නැවතීමටම හැකි විය. මෙම ස්වභාවයේ විනාඩි 20ක් 30ක් පවතුන බව දල වශයෙන් හැඟේ. නොවැම්බර් මාසයේ මැදද මෙවැනිම තත්ත්වයකින් නැලලේ ගසාගත් කණ්ණාඩියකින් ආයතන හයෙන් යන අරමුණු tamamම ඉන්ටර්ප්‍රිට් කර යෝගියා හදන බව දැනී මෙලෙසම විනාඩි 10ක් 15ක් අඬන්නට විය. මීට සති දෙකකට පෙර ශරීරයේ උඩ කොටස පඩයන්කේදී නොදැනෙන්න නොදැනෙන්නට වූ අතර මෙම වැඩමුළුවේදී මුළු ශරීරයේම නොදැනෙන්නට වූ වාර ගන්න ක්‍රමයෙන් වැඩි විය. ඔබ වහන්සේගේ ගරු උපදේශ මාහට අනුකම්පාවෙන් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි මන් සෝයා තෙරුවා. මේක ඇත්තට අඬනවද hina වෙනවද කියලා අල්ලන්න අමාරුයි. එන වේගය නිකන් මේ බොක්ක අඩියෙන්ම එන්නේ වේරම්බ වාතේන වගේ එන්න පටන් ගන්නවා උඩහට. ආවට පස්සේ නිකන් ඉක්බිනිදා වගේ දිගින් දිගට යන්න පටන් අර ගන්නවා. මට මතකයි නිල්ලබදී මේ වගේ පල්ලෙහා පිටියේ තියෙනවා මම තනියෙන් භාවනා කරේ. මේක එන්න පටන් අරගත්ත පස්සේ මම නැගිටලා සක්මන් කරා. ඒත් ඇය භාගයක් විතර. ඇවිදින කොටත් එනවා මේක. ඉතින් මට බයයි දැන් වත්තේ වැඩ කරන මිනිස්සු ටික ආවොත් එහෙම දැන් මේ මේ පිස්සුත් දන්නෙත් නැහනේ. මට ඒ නිසා මේක එළියට යන්න දෙන්න ඕනේ. හුස්ම අල්ලන්න බෑ. එක ගහනවා වගේ නැත්නම් සතුට ඉක්මවලා ගිහිල්ලා වගේ. ඉතින් ඒක මේ අර ආපෝ ධාතුවත් එක්ක තමයි එන්නේ කඳුළුයි හොටුයි ඔක්කොම වැක්කෙන්න පටන් ගන්නවා. ඉතින් උනාට පස්සේ පුදුම සාන්තියක් එන්න ගන්නවා. ඉතින් ඒක තමයි සද්ධාවරේ මේ ඉහවහ යන වෙලාවක් එනවා. ඉතින් ඒකේ පේන්න තියෙන්නේ මේ අර කාඩ් කුට්ටම් වගේ අරගෙන අනලා ආයෙ බෙදලා. අනානා බෙදනවා. අත ඉස්සර තිබුණා අත නෙවෙයි දැන්. ආයෙ ගත්ත ඇනෝ බෙදුවා. ඉතින් ඒකට අලුත් කාට් කුට්ටමක් ඇවිල්ලා තියෙන අතට දැන්. ඉතින් ඒ වගේ අර තිරියන් වීමක් වෙනවා. ජීවිතේ තිබිච්ච අර පරණ බමුණු මත එහෙම නැත්නම් ඇබ්බැහි එහෙම නැත්නම් රුචර්ජකම් ඔක්කොම අලුත් වෙන්න පටන් අර ගන්නවා. ඒකේ දරා ගන්න බැරි තරම්. ඒ නිසා වාර ගන්න වැඩි වෙනකොට ඒකේ නා තිරියන් වීම ඉක්මන් වෙනවා. වැඩි වැඩියෙන් තිරියන් වෙන්න පටන් ගන්නවා. අර එකම රට්ටකේ දුවල වෙන නාකිකම නතර වෙනවා. එතකොට කියන්නේ මේ අර මේ DNA RNA වල අග තියෙන කැප්ස් දෙක දිය වෙන්න දෙන්නේ නැහැ. ඒකෙන් තමයිලු සෙනිලිටි එන්නේ. ඒක වෙන්නේ අලුත් වෙන්න පටන් ගන්නවා. එතකොට හැමදාම තිරියම් වෙනවා වගේ. නිකන් මැරිලා උපදිනවා වගේ වෙන්න පටන් ගන්නවා. ඒක සෙනඟක් එක්ක හිටියොත් නම් ඕකවත් කරන්න දෙන්නේ නැහැ. වහ කණ්ඩවත් බෑනේ කට්ටියත් එක්ක. නිසා ඔය අnderින් හොන පැත්තකට වෙලා අnderන්නේ අඬපන්. වෙන දෙයක් වෙච්චාවයි කියලා ඒක දෙන්නත් බෑ අර ශරීර ආසාව තියෙන කෙනාට. ජීවිත ආසාව තියෙන කෙනාට කරන්න බෑ. හැබැයි ඒක මේ ඇඳුමක් කියලා දාපු එක ගැන සෝරි. ඇඳුමක් නෙවෙයි ඔය. අර එන උදාහරණයක් වගේ එකක් එන්න පටන් අර ගන්න නිසා පුළුවන් තරම් ඒකට යnderෙන් එක පෙන්ටප් වුණොත් ඒව තමයි උගාතරට අන්තිමට මානසික අසහන කායික රෝග බාටපත් වෙන්නේ. ඒක එළියට දාගත්තොත් එතන තිරියන් වීමක් සිද්ධ වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මා කලක් භාවනා කිරීම උත්සාහ ධර්මයේ සිටී. පරයන්කී ඉඳගත් සැනින් හුස්ම කීපයකදී හුස්ම සංසිදී නිශ්චල තැනකටපත් වේ. සමහර අවස්ථාවලදී හිස නමා වැටි කුමක් සිදු වූවාදයි නොදැනේ. ඒත් අරමුණටම නැවත අවදි වේ. සක්මනේදී පාද ස්පර්ශය ඇඟෙහි වදින සුලන් රැලි ශබ්ද ඇඟෙහි ඇතිවන වෙනත් සංවේදනා හා දකින දර්ශන ආදී මාරුණ අරමුණු වලට සතිය නොකඩවා පැත්තේ හැකිය අතර එය බොහෝ විට එම අවස්ථාවලදීම දැනගනී. ළඟදී සිට අමුතු දෙයක් සිදු වෙමින් පවතී. මාහට කිසිදු දෙයක වැඩි ගාණක් නැත. කාලල්ල. බාරුණන් දක් කෙටි කාලයක් කළද වැඩි කාලයක් කළද සතුටක් හෝ දුකක් නැත. රැයට කෑවාටද නොකෑවාටද ප්‍රශ්නයක් නැත. වැඩ වැඩි වූාටද සමහර අපේක්ෂා බුදු වැටුණාටද ප්‍රශ්නයක් නැත. ඒ පැවැණි සෑම කාර්යයක්ම ඉතා උත්කර්ෂවත් අන්දමින් කිරීමට උත්සාහ කරයි. පසුගිය වසරේ ඔබ වහන්සේගේ ඔබ වහන්සේ වැඩි අවස්ථාවේ ඔබ වහන්සේ සමග සමීප ඇසුරක් පවත්වන්නට ආශා හිතුනි. එම වරප්‍රසාදය ඇති අය ඇති අනෙක් අය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වුණි. මා පසුගිය වසර පුරාම ස්ථානයේ සම සමතේම අභ්‍යාසයෙන් නිරත විනා. නෑ තේරෙන්නේ නෑ. ඒක පසුගිය වසර පුරාම ස්ථානයෙන්ම අභ්‍යාසයේ නිරත විනා. සතතේම සතතේම අභ්‍යාසයේ නිරත විනා. නේද සම්පූර්ණ අසාධාරණයි එතකොට තෝල්කයා කියන වැඩේ නඩුව පරදිනවා. නකඩවා භාවනා කෙරිය. කමඨයන් බල නොකඩවා අසමින් අභ්‍යාසයේ නිරත කරගතිමි. බුද්ධමේහි මෙම වසරේ ඔබ වහන්සේගේ සමීප ඇසුර නොපතමි. කමඨයන් දේශනාවලින් ඔබ වහන්සේ ඔබ වහන්සේව මා සමීපව ඇසුරු කරසේකි. මාකට මට වන්නේ බුදුරජාණන් වහන්සේ හා වක්කලි ස්වාමීන් වහන්සේගේ සංවාදයයි. මේ කියන විට ලියන එක නිවන් දැක ඇතයි වැරදි වැටහීම වල පත්‍ය හැක. ඒ සිනුවේ අතිමානී සේමය. තවත් වැඩි වැඩිමද වැඩි වීද මන් මන් මන්දාර මගේ ප්‍රශ්නය නම් මේ යම් උපක්ලේශයක් දෙන්නේ. සුරංගම සූත්‍රයේ එන යක්කු 50 දෙනාගෙන් කිහිප දෙනෙක් මාවට සැරිසරනවායේ නැගී. ඔබ වහන්සේගෙන් සුළු සුපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ අධ්‍යක්ෂණය වන නිවන සැකලෝ වැසන් කෙරෙහි පෙන්වා දීමට මේ ගන්නා උත්සාහය. චිරකාලයක් වැනි වේවා. එයා සෝරංගමේ ඉන්න යක්ෂයාගෙන් උපදෙස් ගන්න ඕනේ. මේ වැඩේ ඉවරයි. ඒකට කියන්නේ උඹ එතකන් තමයි හිටියේ වරින් එන උපක්‍රේෂ වලට කතා කරලා කියන්න ඕනේ අපි පොඩ්ඩක් වාඩි වෙන්න ග්‍රීන් ටී එකක් එක් බීලා අදිශක් වෙන්න බෑ කියලා ගින්න ගන්න එකයි තියෙන්නේ. දැනගෙන වැඩ කරන්න. මේ වැඩ කරන්නේ උපක්‍රේෂات එක කියලා. එච්චර ජොලියක් මුළු ජීවිතේම නැහැ. තමයි මේ කරන්නේ වැරද්දක්, කෙරෙන දෙයක්, වැරද්දක් බව දන්නවා කෙරෙනවා. ඒවරු මුලින් සඳහන් කරලා තියෙන ඔළුව පාත් වෙනවා. සමාධිය එනකොට දන්නවා. ඉතින් ඒකට ලැජ්ජාවක් එන්නේ හොඳටම දැනගන්න ඒක. මේ සමාධිය තියෙනවා වීර්ය අඩු වෙලයි කියලා. මේ දෙක සම වුණා නම් ශරීරය සම්බර වෙනවා. දැන් මේ වෙලාවේ වීර්ය අඩුයි. සමාධිය වැඩි බෙල්ල කඩා වැටලා දන්නවා. ඉච්චරයි. ඊට පස්සේ උපක්ලේශයක් තියෙනවා. උපක්ලේශය දන්නා නම් ඉච්චරයි. බුදුජානකේ සඳහන් කරන්නේම ඥානතෝ වික්‍රේ පස්සතෝ ආසවාන khයන් වදා. මේ දුතෝ ඒ දුර්ලකම් ඒ උපක්ලේශ දන්නවනම් දකින්නවනම් ඒව නැති වෙනවා. ඒ නැත්තම් බුදුජානසේ දේශනා කරනවා තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ. මහණෙනි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය විවර කරන්නේ බබලයි. වැසුනේ නම බබලයි. හැම බුද්ධ ජයන්ති පොතකම ඒ භාරන්දුක සූත්‍රය සඳහන් කරලා තියෙනවා පෙරවදනට පස්සේ. හෙලි කරන්නේ. මොකද හෙලි කරපු ගමන් මේ මේ බබලට ඒ තමයි කොම්පෝස්ට් හදනවා කියන්නේ. වත්තේ තියෙන ගෙදර තියෙන ඕනම කුණු ගොඩක් අරගෙන අවුවට දාන්න දාපු ගමන් ඒක ලෝකේ තියෙන හොඳම කාබනික පොහොර වලටපත් වෙනවා. ඒ කොම්පෝස්ට් කරනවා කියන්නේ ඒකයි. ඒව රීසයිකල් කරනවා. රීසයිකල් කරලා පස්සේ බැලන්ස් ෆර්ටිලයිසර් එකක් හදනවා. ඒ නිසා අපි මේ වතංගගෙන ඉඳිල්ලෙන් තමයි එහෙම නැත්නම් අනුසක කිරිල්ලෙන් තමයි මේ සංසාරේ දික් කරන්නේ. අපි මේ වගේ දැනට ආවම ඔක්කොම හෙලි කරනවා. හෙලි කිරීමම උත්තරයක්. ඒකමයි අයින්ස්ටයින් කිව්වේ පසුගිය සතවයි හිටපු හොඳම මේ ගණිතඥයා. එයා කිව්වේ ගාන දන්නවනම් උත්තරේ කිය. තනිය ඇතුළේම උත්තරේ ගාන දන්නේ නැත්නම් උත්තරේ බෑ නිසා උත්තරේ හොයන්න යන්න එපා ගාන කියෝපා. නැවත නැවත ප්‍රශ්න කියෝපා ප්‍රශ්න තේරෙනකන් කියෝපා ඒකට උත්තරේ තියෙනවා. නිසා විපස්සනා වේදී මොනම උත්තර වෙනම පිළිතුරක් වෙනම සමීකරණයක් නැහැ ප්‍රශ්නේ දිහා කෙලින්ම මුණ දෙන එක තමයි කරණ තියෙන්නේ. ඉතින් මේ ආකාර දෙකක් විස්තර කරලා තියෙනවා. ඒ විදිහට ඉදිරියටත් දිගටම පැමිණි දුක් පැමිණිලායි කියලා මොන දෙන්න කිසිම කෙනෙක්ගේ කිසිම විදියකට උත්තර බලාපොරොත්තු වෙන්න බෑ උත්තර බලාපොරොත්තු වෙන හැම වෙලාවෙම අපි හීනමානයකට වැටෙනවා. කරන්න දෙයක් නැහැ. sorry. මොන දේ මේ හැකියාව 100%ක්ම තියෙනවා Taman ගාව. ඒකට හැම කෙලෙසෙන් බයයි. ඒ නිසා කෙලි මොන දෙන එක තමයි බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙන ක්‍රමේ අප්‍රමාද වෙන්න. දෙවි ස්වාමීන් වහන්සේ මා කුණු දෝබේකි. ඉමන්ලියත් මා සෑම විටම ලාභයේ සොයයි. ඉන්දනීය සතියක් අනුරම පිළිබලා සිට අත්‍යවශ්‍ය අවදානම් සහගත තත්ත්වවලට අනවශ්‍ය අවදානම් සහගත තත්ත්වවලටපත් වේ. යමක් මිලට ගැනීමට ඇත්නම් මුළු විශ්වයම සිසාරා එම භාණ්ඩයේ හෝ සේවා විතර අඩුම මිලට ඇතැම් හොයයි. එසේ කරගන්නා ඉදිරිය පිළිබඳ ඉතා සතුටටපත් වේ. අනිත් පැත්තට බලද්දී මා දානපතියෙහි යම් ආරණ්‍යයක හෝ මුදල් අවශ්‍යතාවයකටපත් වූ අයෙකුට මා දන් දෙන්නේ දහස් ගණනකින් අවශ්‍යතාවයකට විදම් කිරීමේ දෙවරක්ම සිතයි මේ දෙවි චරිතය පිළිබඳ මා අනස්තර තත්ත්වයකට පත්ව සිටිමි දැන් මට වැටහෙන්නේ මේ අන්ත දෙකෙහිදී මා සංඥාවන්ට දෙන අගෙහි වෙනස්කම නිසා මේ පුරුදු ඇතුළේ ඇතුළවයි එනම් සත ගණනක් ඉදිරි කර ගැනීමේ ආශාව නැමැති සංඥාවට වැඩි අගයක් දෙන අතර දානමය සංඥාවට අඩු අගයක් දෙයි. මේ මා සමාජයේ දැක ඇති ප්‍රවණතාවයකි. වීමට කෑදර පුද්ගලයා මත්පැන් බෝතලයකට සීගමන විලම් කරයි. එදින අන්සියු දෙනා අතර මුදල් විපාකයක් දක්වයි. මේ නිරීක්ෂණය නිවැරදිද? උපවාසයෙන් තවම සැලකයි. නැටි අර ඒ දවස්වල තියෙන ලංකාවේ කතාවක් තුට්ටු වෙලාවෙට අමුඩලෙන්සක් ගන්න ගාල්ලේ ඉඳලා කොළඹට පයින් ගියා. කොළඹ අමුඩලෙන්ස තුට්ටුවක් ලාභයි. ඒ නිසා ගාල්ලේ ඉඳලා කොළඹට ගියාලු අමුඩලෙන්ස ලාභෙට. ඒකෙත් යට අර පිළිමස්මක ගතියකුත් තියෙනවා ඒකේ. ලෝභ ගතියකුත් තියෙනවා. මම හිතනවා මගේ චරිතෙත් ඕක තිබුණයි කියලා. මට ඒ දවසේ ඒක ටිකක් මට නපුරුවට හිටලා තිබ්බේ. බස් එක යනකොට සල්ලි නොදී යන්න ආසාවක් ඊට පස්සේ ගණන් කරලා බලනකොට රුපියල් 200ක් ගෙවන්න වෙනවා අහු වුණොත්. ඊට පස්සේ මම හිතුවා 200 පහිනකම්ම නොමිලේ ගිහිල්ලා දෙසියකට එක ලාභයි කියලා. ආ පුදුමාකාර මට මේ ලෝභකම ඒව පිළිබඳව මම හිතන්නේ මම විතර ඒච්චර නපුරු නපුරුකුත් නැහැ ඒක ජොලියකුත් තියෙනවා. මේ විශිකරපදයක් කරන් පාවිච්චි කරන්නේ. කවදාවත් හිතෙන්නේ නැහැ අලුත් දෙයක් ගන්න. අලුත් දෙයක් ගන්න ගියාම හැම වෙලාවෙම හේතු කරනවා. පාවිච්චි කරනවා බන්න වෙච්ච දෙයක්. ඉතින් ඒක දැන් දිරවල තියෙන ඇඟටම දිරවල. ඉතින් ඒක මම හිතන කවුරුත් නැති කෙනෙක් නෑ කියලා. එහෙම නැත්තම් තමයි ඒක කොන්සියුමරයිසේෂන් නැත්තම් මේ ලක්ෂරියස් යූස් එකට යන්නේ. අපි පුළුවන් තරම් පරිස්සම් කරන්න. ඒක ඉතින් අර උඩට වැඩි පරිස්සම් කරන්න ගිහිල්ලා මේ කාලිනාස්තිකන එක නෙවෙයි. ඒක ඉතින් අපේ අපේ ජාතියේ හැටි එදා ඉඳලා අපි හැමදේම සල්ලි තියුණු පරිදි වේදම් කරන්න යන්නේ අපේ අපච්චි ඉන්න කාලේ කියන දෙයක් තමයි ඒ කියන්නේ උන්ද ගොවිතැනක් කෙරුවේ කුලි වැඩ කෙරුවේ දරුවෝ 11ක් හැදුවා එතකොට අම්මට සල්ලි දෙනකොට කියන්නේ මැනිකේ සල්ලි හම්බ කරන්න පුළුවන් වේදම් කරනකොට තමයි පරිස්සම් වෙන්නේ මොනම විදියකින්වත් වේදම් කරන්නේ හම්බෙච්ච එක හරියට ඒකට ගහගත්ත තිබ්බා ආයෙ වේදම් කරන්නේ නැති ඊගායට පිළිමහන. ඉතින් ඒක මහා බුදු මේකේ වෙන කෙනෙකුට දකින්නට වෙන්නේ මහා කුඩු කේරු ගතියක් කියලා. ඒ නිසා මේකෙන් ගණන් ගන්න එපා. මේ තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් නම් ඒ කුඩු කුඩු කමක් තියෙනවා. කුඩු කේරු ගතියක් තියෙනවා. මෙතෙන් අත විදියට වේදම් කරන්න පුළුවන්. ඒ දෙකම තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් නම් සතිය අපිට කියලා දෙයි ඉස්සරහට. සතිය පැවැත්වීමට වඩා වාසිදායක තත්ත්වෙ. හැබැයි ඒක කාටවත් කියන්න යන්න එපා. මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා කියන්න මට වෙන්නේ මේකයි කියලා ඒක කිව්වට කමන්නේ වෙන කෙනෙකුගෙන් ඒක බලාපොරොත්තු වෙන්න යන්න එපා මොකද වෙන ඒ කට්ටියට හිටින්නේ නැහැ ඒක ඒ අර පිටිපසුන් දායක ජීවිතයක් පැත්තෙන් මම මේක අගය කරනවා කුණුකම කියලා චෝදනා කරන්න පුළුවන් ඒ මොකද ඒකේ හරි මැද තැන කියන එක ලෝකේ ඇත්තේ නැහැ කිසිම කෙනෙක් කිසිම වෙලාවක මේ දේ මධ්‍යස්ථ ගමන කියලා මේ ලෝකේ කෙරෙන වැඩවල සුන්දර දෙයක් ඇත්තේ නැහැ ලෝකේ කියන්නේම දුකක්ම තමයි දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව නිවන් මාර්ගේ විතරයි. ඔය බාහිර ලෝකේ මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. ඒක තියෙන්නේ අන්තවාදයටම තමයි. ඉතින් ඒ බව දන්නකම ලොකු දෙයක්. ඒ චේති සතිය පවත්තනේ ඒකටත් වැඩි ලොකු දෙයක්. සතියට බාර දෙන්න මේකේ මධ්‍යස්ථයේ මට ගැළපෙන සමතුලිතතාවය හොර දෙන්නේ කියලා. සතිය පිළිබඳව ගෞතම ස්වාමීන් වහන්සේ සාමාන්‍ය දිනදා ජීවිතයේදී සතිය පවත්වා ගැනීම පිණිස ප්‍රායෝගික උපදේශ කීපයක් දෙන්න මැනවි. ඔබ වහන්සේ නිවන් සුව ලැබේවා. අපි අර සතිපාසලේ ළමයි සඳහා දත්ම දිනකොට කැම කනකොට නානකොට වගේ වීඩියෝ ක්ලිප්ස් එකක් හදලා තියෙනවා. ඉතින් මේ අපි පුළුවන් වුණොත් බලමු අපි අන්තිම දවසේ ඒ වීඩියෝ ක්ලිප්ස් ටික බලලා ඊට පස්සේ ඒකෙන් YouTube එකට ගියාට පස්සේ ඕන සාන්නේ වගේ තියෙනවා අපි තෝරලා දුන්නේ පොඩි ළමයෙකුට තේරෙන්නේ ටික. ඇත්තටම සතිය පාවිච්චි කිරීම ඉතාම సౌందర్యාත්මක දේ තමයි. එදින්දා වැඩ කරනකොට ඒක සතිය ඒකට සතිය ඇතුල් කරන්න ගත්තාම ඕනෙම කාර්යබහුල ජීවිතයක් ගත කරන ගමන් Tamante ඒ සතිය කරගෙන යන්න පුළුවන්. ඒක නිකන් මේ මොන අපි කොනතරම් කටයුතු රාජකාරී කෙරුවත් හුස්ම ගන්නවනේ. හුස්ම ගන්න එක නතර කරන්නේ නානකොට වතුර බාල්දිය වල වක් කරද්දි හුස්ම ගන්නවනේ බෝල් ගන්නකොටත් හුස්ම ගන්නවා බලාගෙන කොටත් හුස්ම ගන්න කොයි එකනොත් හුස්ම ගන්න. ඒ වගේ සතිය හැම වෙලෙටම දාගන්න ඕනේ. ඒකට ඇත්තටම මේ වෙනකොට ගොඩාක් ඒ හදපු YouTube ගොඩක් තියෙනවා. අපි බලමු අර පොඩි ළමයින්ට හදපු ටික බලමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය දවස් කිහිපය පුරා සතිය වඩද්දී මගේ සිහිය යොමු වන බව දැනෙනවා. ආරම්භ දවස්වලදී පරියන්කේ සිට නොයනවත් ඊයේ වන විට ස්වභාවයක් ඒ ස්වභාවයක් අනුවයි පර්යන්කේ පුරා සිහියෙන් සිටීමට හැකිය. නමුත් ඊයේ සවස සහ අද පර්යන්කය සක්මන සහ සාමාන්‍ය ඉරියව්වලින් සිටින විට සිතට රාග සිතුවිලි පැමිණේ. බොහෝ විට මෙම මේට හේතුව විය හැකි ඒක නැවත සාමාන්‍ය ජීවිතයට යාම විය හැකිය. නමුත් මට දැනෙන ලෙසට රාග සිතුවිලි වල බලපෑම සංවේදනය වන අයුරු කලින් වඩා ප්‍රබලය. රාග සිතුවිලි මුළු ඇඟම පැක් කරන පිළිපලා යන ස්වභාවයක් දැනේ. මේ සත්‍ය වැඩි නිසා ඇතුළත තවද රාග සිතුවිලිවලට අනුව ක්‍රියා කළොත් අකුසල් වැඩි වීම සිදු වේ. නමුත් ඔබ වහන්සේ පැවසු ලෙස පොඩි ළමයෙකු ලෙස වෙන වෙන දේ වෙන්නට ඉඩ හලොත් අකුසල් වැඩි වේ. මේදී සුදුසු මධ්‍යස්ථයේ සොයා ඊට අනුකූලව හැසිරෙන්නේ කෙසේද? තම ජීවිතයේ සම් සම්බන්ධ අනිත් පුද්ගලයන්ට මේ පැහැදිලි කර දෙන්නේ කෙසේද? මේක අසුබ භාවනා වැඩිම සුදුසුද? වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. අසුබ භාවනාවත් සම්ප්‍රදාන කුල පාවිච්චි කරනවා. මේකට භාවනාවට ඉස්සලා තියෙන සීලය ගොඩාක් බලපානවා. සීලය කියලා කියන්නේ ආචාර ධර්ම. අපිට මේ රාගයක් ක්‍රියාත්මක කරන්න බෑ තව මානසිකත්වයකට හානි නොකර. ඒක නිසා ඒක නිසා තමගේ මානසිකත්වයට. ඒ නිසා සීලයේ තියෙන වීතික්‍රමණය වෙන්නේ නැති වෙන්න රැකගන්න එක භාවනාවෙන් කරන්න බෑ. ඒක තමන් විසින් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අසුභ භාවනාවේ කරන්න පුළුවන්. අසුභ භාවනාවක් යම් යම් සීමාවල් තියෙනවා. අනිත් එක තමයි භාවනා කරගෙන යනකොට කොයි වෙලාවක හරි හිතාර විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව විවේක ස්ථානට යනකොට ප්‍රීතිය ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒක නිර්ආමිෂ ප්‍රීතියක්. නමුත් හුඟාක් කරට මනස ආමිෂ ප්‍රීතියකට පැටලව ගන්නවා. ඒකට කාමීය විශ්සන වගේ පේන්න පටන් ගන්නවා. භවනායේ ලැබෙන මේ නිර්ආමිෂ ප්‍රීතිය දැනගත්තේ නැති වුණොත් තමයි වෙනදට වැඩි ඉතාමත්ම సౌందర్యාත්මක දේවල් වලට ඇදෙන ගතියක් එහෙම නැත්නම් කාමයේ වක්‍රෝත්තික වැඩ කරන ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවල් වලට පරිසරයේ බේරෙන පරිසරයක හිටියොත් තමයි බේරෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් එimhe සමහරලාට විචක්‍රමණය වෙන මට්ටමටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒකයි අර ගිහි ලෝකේ තියෙන භයානකම රාගේ තියෙන්නේ නම් පිට ලෝකේ නෙවෙයි. Tamange ඇතුලේ. නමුත් ඇතුලේ තියෙන එකට බාහිරෙමුත් උදව් ලැබුණොත් පෙට්‍රෝල් එකකින් දර ලඟුණා වගේ වෙනවා. ඉතින් සා පුළුවන් තරම් අර අරණ්‍ය ගත රුක්ක මූල ගත්තත් එකට ගියා නම් මේකේනවා අඩුයි. ඒ තමයි විස්තරාත්මක කතාව කෙටි කතාව නම් සීලේ. වෙන කෙනෙකුට කතා කරනකොට සීලය අඳුනලා දෙන්න තමන්ගු බලක බලා ගන්න මේ විචක්‍රමණය කියන උල්ලංඝනය වෙන මට්ටම ගියොත් ඒක භාවනාවෙන් හදන්න බෑ. උල්ලංඝනය නොවන මට්ටමට ආරස්සා වෙන්න ඉන්දිය සංවරය හදා ගන්න ඕනේ. දැන් ප්‍රශ්න නැහැ පරයන්කේ ආනාපානය වඩමින් හිඳ හුස්ම තුනේදී සැහැල්ලු වී ඉස්තැනකට ආවිත ඒ සැනසුම් ගතිය වැඩි වී වැඩි වී ගොස් මුළු ශරීරය වටාම පැතිරියයි. ඇඟේ මායම පමණක් දැනේ. අවයව වෙන් කර හඳුනාගත නොහැකිය. එසේ සිටින විට ශරීරය සම්පූර්ණයෙන්ම ලොක් වූ බව දැනේ. ආයාසයෙන් නැති ඇඟිල්ලක් හොයාගෙන ඒ සෙල්වි උත්සාහ කළත් හොලවන්න බැරිය. මේ තත්ත්වයේ පසුගිය දින කිහිපයකම දැනුණ ශරීරයට අපහසුතාවක් භාවනාවට කරදරයක්වත් නැති නිසා ඉදිරිපත්ම කෙරෙමි. නමුත් අද දිනේ පළවෙනි විනාඩි 5 තුළම මේ தත්ත්වය ඇති එලෙසම පැයකම මාරක් පමණම සිටියෙමි. මේ தත්ත්වය ඇතිවන්නේ කුමක් ඇතිවන්නේ ඇයිද කියලා පහදා දෙන්න මැනවි. ඔබ වහන්සේට නිවන් සැපය වේවා. කෙනර පටන් ගත්ත කය හෝ කයේ තියෙන ආනාපානී කියන රූප ධර්මය සංසිඳීගෙන සංසිඳීගෙන යන්නේ කිය ගොඩාක් ගැඹුරක් තියෙනවා. උරුබුල් දාසයන් හිතන සංසිඳුණයි කියලා. නමුත් ඒක ඉන්නකොට තමයි සංසිද්ධිය වැඩි වෙන්නේ සංසිද්ධිය වැඩි වෙන්න වැඩි වෙන්න අර ඉස්පාසෝ වැඩි වෙන්න පටන් ගන්නවා පහසෝ වැඩි වෙන්න පටන් අර ගන්නවා එතකොට අර නිදිමත වේගන එනකොට මේ දඟලන්නේ නැතුව ඒ ඉරියව්වේම ඉඳ හිටිනවා වගේ මේකෙදි වමනාවෙන් අගත්ත පය හොල්ලන්න කියත් කරන්න බෑ නමුත් මේක යම් මට්ටමකට ගිහිල්ලා පුරුදුනාට පස්සේ මේ මේ හිත තැනට මේ විවේකයට අවදි වෙන්න පුළුවන් ගතියක් එනවා. මුල් මුල් කාලේක ලොකු සිලිලාරයක් දෙනවා. එහෙම නැත්නම් අර ගමනක් ගිහිල්ලා ගිහිල්ලා ඇවිල්ලා හොඳට විවේක ගත්තා වගේ ලොකු සාන්තියක් වෙනවා. මේක පුරුදු කරාට පස්සේ ඒ தત્ත්වයේ වශයට අහු වෙනවා. සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. එතකොට අර තරම්ම මනමෝහනීය තත්යක් ඇත්තේ නැහැ. කායට පහසුව තියෙනවා. Tamanට ඒක පිළිබඳව හසුරව ගන්න පුළුවන් ශක්තිය එන්න පටන් ගන්නවා. ඒ නිසා මේක වාර වැඩි වාර ගන්න බුද්ධ විඳින එක තමයි ඒ தත්ත්වයට යන්න තියෙන කරන්න තියෙන දේ. පරියන්ක භාවනාව නිර්මල සැනයි. ආනාපාන සති ඊයේ දිනේදී භාවනාව මුත්‍ර වැටුමට හුස්ම සියුම් වී තම සුන්දර මොහොතකට එළඹුණි. සිත ඉතා සතුටින් ප්‍රීතියෙන් පිනාගිය අතර ඒ දෙස බලා සිටියෙමි. කිසිම සිතුවිල්ලක් ආවේ නැත. නිකේ සිතක තිබෙන විවිධ ස්වභාවය හොඳින් අධ්‍යයනය කළෙමි. බුදුරජාණන් වහන්සේගේ නිකලස් භාවය මෙනෙහි කොට නැවත සිත දෙසට යොමු විය. සිතේ ඉබේන සිත් වෙන නැත. ඒ දෙස භාවනා කාර්යය අවසන් වන පූර්ව සතුටින් සැනසෙල්ලෙන් බලා සිටිමි. ඔබ වහන්සේගේ අවවාද අනුව එසේ කරමි. අද දින භාවනා කමටහනේ සිත තබා ගැනීමට ඊට අපහසු විය. මේ ධර්මතාවයක් බව සිතමි. ඒ ගැන කනවත් නෙවි ඉදිරියටත් භාවනා කරගෙන යාමට අදිෂ්ඨාන කරගතිමි. ඔබ වහන්සේ දෙවන් සරණයි. ඔය එකෙන් ඇත්තටම අර හරියන වතාවේ එකලස් වෙන වතාවේ ලොකු අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තියක් එනවා. ඒකට ඒක යෝගාවචර ඕනරෙඩි එස්ටිමේට් කරගන්නවා. දැන් හරි වැඩේ ඉවරයි කියලා. නමුත් පහුවෙන්ද ඒක නැහැ. ආයෙසරයක් කරදර වෙනවා. නමුත් ඒ කරදර වුණාට ස්ථිරහානියක් වෙලා නැහැ. නැවත උත්සාහ කළොත් ආයෙසරයක් කරදර බැඳි විවේක ස්ථානයේ යන්න බුණා. ඒකට තේරෙනවා මේ විවේක තැනකට ගිහිල්ලා ලැබෙන දේෙන් අපිට වැඩෙන ආත්ම ශක්තිය අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තිය. ඒකෙදි දිග දිගට කරනකොට තමයි මේක ගැල්වනයිස් වෙලා හොඳට රීන්ෆෝස් වෙලා තමයි විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා ලැබෙන අදිෂ්ඨාන ශක්තිය අනුව ඊගාදාසේ බලාපොරොත්තු සුන් කරගන්න නැතුව ඒ தත්ත්වේ නොලැබුණත් දිගට කරන්න ඕනේ. එතකොට තමයි තමයි දන්නේ වැටුණාට පස්සේ කාගේවත් උදව්වක් නැතුව නැගිටින හැටි. බාහිර උපකාර නැතුව නැගිටින්න පුළුවන් ක්‍රම වැටෙන්නේ නැගිටින බව දැනෙන්නේ වැටුණාට පස්සේ තමයි. නිසා වැටෙන එක මේක ගැල්වනයිසින් ඉෆෙක්ට් එකක් තියෙන. රේන්ෆෝස් කරන වැඩක් තියෙන මේකේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවේ දැනට පවතින தත්ත්වය පිළිබඳ පිටසක් හංගි. ආන පානීය ඕ බද්දාගේ ආනා ආනපනාව නොදැනී නොදැනීම ඉස් අවකාශය ආනපාන විනාඩි කිහිපයකට පසු ඒ මම දැන් මෙතන ඉරියව්වට පැමිණ මුළු ශරීරය පුරා පැතිරේ. ඔබ වහන්සේ කියු පරිදි ශරීරය සහ අවකාශයේ සීමාව බොඳ වී පවතී. ඊට ප්‍රනීත රිලැක්සින් ශක්තියක් වැනි ෆ්ලක්ස් එකක් දැනේ. නමුත් ඉන්පසු ජවනිකාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සතිය ක්‍රමයෙන් එක ස්ථානයකට එක් රාශී වී ගලන්නාක් වෙන ස්වභාවයකටපත් වේ. මුළු ශරීරයේම හකුරුවා දිය කර හරින්නාක් මෙනි. මුළු ශරීරයේම පසුපසට ඇදී විමල සමතලා කර දමයි. අවස්ථා කීපයකදී විපීඩ නිසා මෙය ආපෝ ගැතිය දැසිතේ. කුමක්වත් ආපෝ එපා කරපු එකකි. මුළු ශරීරයේම මුළු ශරීරයේම ඇරි දමා හිඟා දමයි. එන දෙයක් සිදු වුණාගේ කියා අතහැර දැමියේ නැතිනම් ගැළවීමක් නැත. විනාඩි 15ක් 20ක් පමණ ආපෝ නැතු විට පටලි පැන්නේ. මුළු ඇඟම කෙලින් තබා ගොඩ කරකර ක්‍රෂ් කරයි. එතකට මොනිකා වංගිදී දා කොටන්නක් නෙයි. පටලි කියාගෙන දැක්මිටි කාගෙන සිටිවි. පටලිට යම් කැමැත්තක් ඇත්තේ ආපෝවෙන් මොකට සමතලා කර ඇඟ නොදාන බැවිනි. ඇත්තම වැඩේ නම් මේ කෙනෙක්ගේ පොඩි කියන අතර යම් ප්‍රාණියක් යම් ප්‍රණීත භාවයක් දීමේ ගාලයයි ගාලල්ල ගාලයයි ආපෝ ආවාස කමක් නැත ඊළඟට පැමිණෙන නමෝ වායෝසා තේජෝ යන්නේ වායෝ කොහොම ඇඟම කෙලින් කරයි වනයි නපුරයි මුළු ඇඟම කම්පණය කරයි භාවනාවේ වූ පසු ලැජ්ජාව නිසා පිටිට බැරි මොහොතේ සිටේ ඒ හෝ තම කලස් පෙනුනේ නැත. ඒ මොන ආකාරයෙන්ද දැනේ. මේ ජානි පසියල්ල මිදීමට පැය එකක් පමණ ගත වේ. සක්මන් පසු විසින් වාරකෝව මේ සයිකල් එක ඉක්මනින් විනාඩි 20කින් පමණ සිදු වේ. පිස්තනේ පිණු වශයෙන් බින්දනේ ලැබුණු සිටි කාලේ ඉදිරියට සතරමන අභූතයන් පැමිණ ඇමරිකා ගන්න අයුරු ගැන ඉන්දියාපත් ඔබ වහන්සේ මොදීම ගැන ගෞරවයෙන් සිටින කේන්තියත් ඇසුවා. මේ සියල්ල පිළිගනින් වහන්සේ සිනාසුසි කරුණා දුකින් බලා සිටින පෙනී. ගුණයන් කාපන් නැත්නම් කාපන්. නැමෙන්නේ සම්මුතිය සිහිදී. වහන්සේ නිරුත් නිරෝගී නිර්වාණය පුරවා. මේක සාමාන්‍යයෙන් අර විවේකීට පස්සෙම ධාතු මනසකාරය නැත්නම් ධාතුන්ගේ ක්‍රියාකාරකම් වෙනවා කියන්නේ බෑ. ඒ දෙක ඇත්තටම එකිනෙකට සාපේක්ෂව යන්නේ ජවනිකා වාසිය. මොනක්වත් නැති තැන යනකොට තියෙන ධාතුන්ගේ සංසිඳීමක් ඊට පස්සේ ආය ධාතුන්ගේ කිපීමක්, ආය සංසිඳීමක්. එතකොට පේනවා මේ දෙන්න අතිනතගෙන ඉන්නේ. ධාතුන්ගේ සංසිඳීම සහ කිපීම. ඉතින් මේ දෙක දිහාම සමානව බලන්න හිටියොත් ඒකේ ගාලල්ලා කියන එක තමයි කියන්නේ. ඉතින් ඛණ්ඩ බැරිකමක් නැහැ. කිසිම කෙනෙකුට එහෙම ආත්ම ශක්තියක් නැතිකමක් නැහැ. මාන්නේ නිසා තමයි කරන්න බැරි. ඇයි මේ මට මෙහෙම වෙන්නේ? එහෙම නැත්නම් එකට කැමැත්තක් වෙනවා තෘෂ්ණාව. එහෙ නැත්නම් මම මේක කරනවා කියලා එකක් ගන්න හදනවා. ඒ කරන්න ගිය ගමන් මේ පද්ධතිය සම්පූර්ණ ස්වභාවිකත්වය නැති වෙනවා. අර තණ්හාමාන දිට්ඨි නැතුව මේකට යන්න ඇරියොත් සම්පූර්ණ සම්බාහනය කරලා නිකන් පොළොස් සම්බුලක ආපු පදම වගේ මේක යෙදෙනවා ගානකට යෙදිලා පදම් කරලා දෙනවා. ඒ පදම් කරලා දුන්නට පස්සේ තේරෙනවා මනුස්සකම කියන්නේ මොකද්ද කියලා. අපි දැන් කරලා තියෙන්නේ ඒක අර ආංශික පැත්තක් විතර අරගෙන තියෙන තණ්හා නිසා, මාන නිසා, දිට්ඨි නිසා ඒ කලවම් කරන නිසා ඒකට ෆ්ලක්ස් එක දිහා සමස්තය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ සමස්තය දන්නව කරන්න ඕන දෙයි. මගේ දැනුමින් කිසිම අවශ්‍යතාවයක් නැහැ. පුළුවන් නම් කරන්න තියෙන්නේ පොඩ්ඩක් ඈත් වෙලා දුරස්ත නිරීක්ෂකයෙක් වගේ මේක දිහා බලන එකයි කරන්න ඕන. එවන් සනයි ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව. පහසු ආසනයක වාඩිවි හොඳින් ආසනයේ වාඩිවි ඇහිදැයි විමසා බලයි. මධ්‍යලාවක් මෙසේ සිටින විට කය තැම්පත් වෙන ස්වභාවයක් අත්දැකී. ආනාපානයේ මෙනෙහි කිරීම උත්සාහ කළත් ඒ වෙනසක ස්වභාවයක් හැඟේ. එම නිසා මෙනෙහි නොකර මම දැන් මෙතන ස්වභාවය අත්දැකීමෙන් ගත කරයි. සිතුවිලි නොයෙකුත් රූප සිතර ගලායි. සමහර සිතුවිලි ආරූප ලෙස තුන්මයි දෙකසේ බලා සිටින අතර සමහර සිතුවිලි ඔස්සේ සිතයි කල්පනා කරයි. නැවත කයට සිත දක්විද කය තවත් මනින් tempat වී ඇති ආකාරයක් දැනේ. එසේ දැනගන්නේ කය තව තවත් ගල් වී බ්‍රීස් වී ඇති නිසා එම තදගතිය තුළ සීමාවක් දැකගත නොහැකි නිසාය. තවද කය වරින් වර පැද්දෙන ස්වභාවයක් දැනේ. ඇතැම් විට ලයිට් කණුවක් උඩ සිටින්න මෙන් දැනේ. ප්‍රශ්නය මෙම ස්වභාවය කලක් තිස්සේ අත්දකින්න අතර බොහෝ විට ආනාපානයේ මෙනෙහි නොකරුව ඉහත තත්ත්වයට නොකරම ඉහත තත්ත්වයට මුලින් ළඟා වීමට හැකිය. මේ දියුණු කරගත්තු බොහෝ අලුපාඩුවට පෙන්වා දෙනු මැනවි. සාමාන්‍ය ජීවිතයේ දෙමින් සාමාන්‍ය ජීවිතයේ සරලව සෑහීමෙන් ගත කිරීමට පිළිතාවයක් දක්වයි. ඇතැම් විට කතා කිරීම, කියවීම, ලියවීම වෙහෙස කරවේ. විශේෂයෙන් කතා කර අවසන් වූ පසු හෘද ස්පන්දනය ඇඟේ රැකීම හා සිත වේගවත් වන බව ඉතා මුලින් පෙනේ. එම නිසා කෙටි උත්තර දීමෙන් හෝ ඉතා අඩුවෙන් කතා කිරීමට හෝ උත්සාහ කරයි. මෙසේ සිටීම මට පහසුවක් වනමුත් මේ සිටේ කුසීත කම්මැලි ස්වභාවයකට පත්වීමක් දුයි සැකයක් පවතී. ස්වාමීන් වහන්සේගේ ශාසන කටයුතු තවත් හොඳින් කරගෙන යන්නට බුද්ධ රෝගී සුවසැලසේවා. ඒ විදිහට කතා නොකර ඉඳීම එක පැත්තකින් තමයි හිතෙනවා අඥාන උපේක්ෂාවද කියලා. ඒ වගේම බාහිරින් ඉන්න අයත් ඇවිල්ලා සමාජලට කොනහනවා. එහෙම අඩුවෙන් කතා කිරීම සම්බන්ධයෙන් ඉතින් ඒකේ බැලන්ස් එක හොයාගන්න ඕනේ. අනවශ්‍ය වෙන්නේ නැතුව කියපු දෙයට අවශ්‍ය උත්තරේ දෙන්න ඕන. හැබැයි කතාව දිග්ගස්සන්න නැතුව නතර කරගෙන යන්න ඕනේ. ඒ වගේ ධාතු ගුණ මතුවෙනකොටත් තමයි දැනගන්න ඕනේ මේ සැකනම් මේ යන වැඩපිළිවෙලට සැකනම් ආනපනේ බලන්න. සැක නැහෙනේ විශ්වාසය තියෙනවනේ. විචිකිච්ඡාවක් නැහෙනේ යන්නදරි. ඉතින් මේ දෙකේ කොයි එක කරන්න ඕනද කියලා කියන්න බෑ. ඒ ආත්ම ශක්තිය හැටියට Tamante යන වැඩේට යන්න දෙන්න පුළුවන් නම් අපි කියනවා ආත්ම විශ්වාසය කියලා යන්න දෙන එකයි තියෙන්නේ. යම් වෙලාවක බෑ දැන් ඇති. දැන් ඕනේ නැහැ කියලා හිතනනම් ආනපණ්ඩ හිත දාලා ඇත්තේ කරපුවාට පස්සේ අපිට මේ එක ඒ ඒ ට්‍රෙන්ඩ් එක කඩන්න පුළුවන්. මේ දෙකම කරලා බලන්න කොහොම හරි Tamange අතට ක්ලච් එක ගන්න ඕනේ. ඕනනම් කරනවා නැත්නම් නිකන් ඉන්නවා. හැබැයි කිරීමෙන් තමයි යන්න දීමෙන් තමයි ඉබේ යන්න දීමෙන් තමයි සතිය විවිධාංගීකරණය වෙලා ශක්තිමත් වෙන්නේ. ප්‍රතිසංහන්ස ප්‍රාර්ථනා කරන අවෝදීපි මෙය අවේදීම ඔබ වහන්සේ මනසවත් වේවා. පරයන්ක භාවනාව. සම්බරව ඉඳගෙන මම දැන් මෙතනයි මෙනෙහි කර ඉරියව්වේ හිත බාගෙන ඉන්නා විට අනායාසයෙන්ම හිත ආනාපාන සතියට යොමු වේ. මුලින් ආසේ පිටුවෙන් පසු උගුර කොටසේ ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කළ හැකිය. ටික වේලාවකින් පිම්බීම හැකිලීමට මාර්ග වේ. තවත් ටික වේලාවකින් මුළු ශරීරයම ඉහළට එසවන වාසේ දෙවොල උස් පහත් වීම වශයෙන් දැනේ. මෙසේ දැනී ටික වේලාවකින් ශරීරයේ ශරීරයෙන් පිටත සිට ඒ දෙස බලා ඉන්නක් වෙන හුස්ම ශරීරයේ ඇතුලේ තැනක ඉහළ පහළ යනවා දැනේ. ඒ ක්‍රමයෙන් සියුම් වී මෙනෙහි ක්‍රම හැකුවේ. ඊටම සතිමත් කිසිවක් සිදු නොවන නිශ්චල ස්වභාවයේ දෙස බලා සිටිය හැක. බුදු නිරීක්ෂකයෙක් පමණි. ඇතුලින් පිටතට හෝ පිටතින් ඇතුලට කිසිවක් නොදැනේ. අදිසියම ශරීරයේ තැන් තැන්වල වේදනා පහළ වන හැටි කැසීම්, පහුණු කැසීම්, විදිකවත්නා වැනි දේ දැනේ. තවත් සමහර විට ඇතුලතින් යම් යම් සිතුවිලි මතුවෙනවා නිරීක්ෂණය කළ හැකිය. මේ සියල්ල පිටින් බලා ඉන්නක් නෙවෙයි. කරන්නේ කොහේද? සියල්ල සිදු වෙයි. මා රූපණයක් ලෙසට දැනේ. හිත මා රවට ඇති ලෙසට දැනේ. සංසාරයත් මෙසේ රවට ඇති ලෙසටයි. කිසිම මෙහෙයුමක් නැතුව ශරීරයේ සිතෙන් යම් යම් දේ සිදුවේ. මොකද නිරීක්ෂකයෝ පමණයි. මගේ ප්‍රශ්නය මේ අවස්ථාවේදී දැනුණු වේදනා දුක් ආරි සත්‍ය පෙන්වීමක්ද? දැන් මේ මාසාවේ දැන් වේදනාව දුක් ආරි සත්‍ය පෙන්වීමක්ද? ඇතිවන සිතුවිලි සංඥා සංස්කාර විඥානද? එපමණ කරක් මේවා සියල්ල මේ ලෙසටම පිළිගෙන දුන් කිදැයි. මේ ලෙස මම මගේ කියා ගැනීම සමුදේ සත්‍යයද. මම මගේ නොගෙන බැහැර කිරීම නිරෝධයද. සත්‍ය පිළිගැනීම දුක් නිරෝධ ගාමිනී පටිපදා ආදි සත්‍ය සම්බන්ධ වන්නේ කෙසේද? තවදුරටත් කයුත්තේ කුමක්ද? දැන් සිදුවන දේ බලා ඉන්නවා හැර ඒව ගැනීමට පහසිය. කරුණා රූප හදාගෙන නැන්නේ වරදක් ඇතොත් සමාවයදී ඔබවහන්සේ තිබුණා මුචුම් කියන්නේ ලැබේවා. ඉතින් ඇත්තට කෙටියෙන් කියනවා නම් කියන තියෙන්නේ මේ වැඩේට ඔය කල්පනා දාන්න නැතුව ඔය දිගට වෙන්න අරින්න. එතකොට කල්පනා කිරීමෙන් වෙන වැඩේ පැත්තකට ගිහිල්ලා කරන වැඩක් තියෙනවා. ඒ වැඩේ බාධා වෙනකොට තමයි ඔය කල්පනාවෙන් විවිධ කොට පෙරක දෝරුකම් ගෙනම් දාන්න පටන් ගන්න. වෙන්නේ එතකොට වෙන්නේ අර ගලණය ඉදිරියට යන පාර බාධා වෙනවා. ඒ නිසා මේ වෙන දෙයට අනුග්‍රහකරනද අනවරතයෙන් අනායාසයෙන් මේ වැඩේ වෙන්න දෙන්න ඒකට බාධාව තමයි ඔය මම මොනවද කරන්න ඕනේ හිතවිලි ආදි වශයෙන් දෙන එක එන්නේ නැතුව නම් හිතෙන්නේ නැහැ නමුත් ඒවට මුල් තැන දෙන්නේ නැතුව ඒවට කියනවා වේ චින්තාමය ඥාන කියලා ප්‍රත්‍යක්ෂයට මුල් තැන දීගෙන යන එකයි කරන්න ඕනේ අත්සරුණී ස්වාමීන් වහන්සේ පරියන්කේක ඉඳගෙන මම දැන් මෙතනයි සිහිකොට කායක සිත යොමු කරගෙන මූල කර්මස්ථානයේ වන ආනාපානය මතුවන්නට ඉඩ දුන්නේ. ආනාපානයේ මතුවී ඉවයාවකින්ම ගොජේ මතුවීම දැන් සාමාන්‍ය දෙයකි. මෙලෙස මිනිත්තු 15ක් පමණ යන විට දැනී සිටීම වේදනාව හට ගන්නට විය. දැන් ගොජය වේදනාව ඉන්ද්‍රිය ආනාපානයත් අතර සතිය තට්ටු මාරු කරමින් සිටී. ඉන්ද්‍රිය දීප පිටිය පිටියද වේදනාව ඒ වහා නැවත හැඟවයි. මම මම වේදනාව බලන්නට ඉඩගන්නේ. බුදුපුරාණ දෙයක් කොහොම සමාන කළ හැකි සීමුර්ජාවක් නමතු කරන ධනි ශල්ල කර්මයකට. මම තවත් සතුටුමත් වීමි. සතිය වැඩිත්ම වේදනාවල තීව්‍ර විය. වැඩි වේලාවක් පවතී. දැන් සතිය අන්විච්‍යකින් අන්විච්‍යක් වෙනිය. වේදනාව විශාල වී පෙනේ. විශාල වත්ම වේදනාව දුකට සීමා නොවිය. විකට දුක, විකට සැප, විකට රසණය, විකට සීතල, ප්‍රිය අප්‍රිය වැනි වේදනා වර්ග දෙකක් මතුවේ. ඒ මාළුවේ මාළුවෙන් පාස්නා වේදනා දැනෙයි. මම තවත් සතිමත් වෙමි. සතිය දැන් විද්‍යාගාරයේ ඇති අන්වික්ෂයක් වගේ. වේදනා ධම්ම විශාල වන්නට විය. ශරීරයේ සීමා බවුන්ඩරි දෙකී වේදනා විශාලද. ඇතුළ පිටු කියා නැත. වේදනා ධම්මල පමණි. දුක සැප වේදනා වඩා සියුම්ව පෙරෙන තෙක්ම ඒ වේදනා දෙකක්ම තුන්වෙනි වේදනාවක් දුෂ්ණතු කරන්නට විය. වේදනා දෙකක් අතර මැද තවත් වේදනාවක්. ඒ දුකක් නම් නොවේ, සැපක් නොවේ. මොහොතින් මොහොත. ඒ සත් මොහොතින් මොහොත සති අන්විච්ඡේදයට ගොදුරුවේ මේ අතරමැදි බිඳීම පමණකි. දුක සැප ආසස් දෙන කල එය දැනෙන්නට අවශ්‍යයි. එකපාරට මේ අලුත් මධ්‍යස්ථ වේදනාවෙන් මුළු ශාලාවම නිතර ගොදුරු විය හැකියි. එන්ටයර් ස්පේස් එකම වසාගත්තා. දැන් මුදින්නේ නැමෙත. මේ අලු මුදීම පමණක් ඉතුරු විය. එය පට්ටම ආතල් මුදීමකි. සැප වේදනාවට වඩා ප්‍රිය. කීමට අසීරුය. මුදින් නිතම ඕනෑය. මේ ආකාරයෙන් කොපමණ කාලයක් සිටියේ දැනුද නෙමි. මම අට දැන්නේ තත්පර දෙක තුනක් පමණ වෙන්නේ. ඉන්පසු වතුර හැඩයක් පුපුරාගෙන එන විට නැගෙන පළමු වායු බුබුල එක දෙකමින් දුක හා සැප වේදනා නකුවන්නට විය. I got very established. Sorry, එක දෙකින්ම විඳින්නා නැවත ස්ථාපිත විය. I got re-established. වේදනා තුන දැන් දෙකට බැස්සා. කෙමෙන් භූත වේදනාව පමණක් ඉතුරු කළා. මම ශරීරයේ කීකරු එකක් වෙලිය හැරියා. මින් පසු පරියන්ත වල මේ ලබා ගැනීම දිටා ගැනීම දගත් නම් ඒ සිනුවිය. එකක් නම් පැහැදිලිය. සියලු භූත සැප වේදනාවල අනිවාර්යයෙන්ම මේ අතරමැද වේදනාව ඇත. තීක්ෂණ සත්‍යයක් නැත්නම් මේ වේදනා මේ නැද අපට මිස්මේ මුදුනේ අනිවික්ෂණ අවශ්‍ය බවට අවුලයි. මනිත කිනුන සම්බන්ධය විස් දෙකයි ගොඩයි තාත් මනිත කිනුන සම්බන්ධය. දැන් කියන විදිහට මේ දිගට බලන්න ඕන එක ස්ථාපිත කරනක ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂණය නෑ. සාක්ෂාත් කරණය කරනවා කියන්නේ. මේ දේ මොඩල් එක සාක්ෂාත් කරණය කරගන්න ඕන. ගුරු ස්වාමීන් වහන්සේ මොන කර්මස්ථානයේ සක්මන් භාවනාව සක්මනේදී අත්මය බව මෙහි කෙරේ. උල්ප පොළවේ ගැටීමෙන් ඇතිවන කම්පන දෙය දක්වා පැතිරී යන බවක් නිරීක්ෂණය කෙරේ. මේ ගල් පොළවේ සක්මන් කරන විට වැඩි වශයෙන් දැනේ. සක්මන කාලයකට සිදුවන බව නිරීක්ෂණය කළ අතර වම් කකුලෙන් දකුණු කකුලට බර මාරුවන ආකාරය ස්ප්‍රින්ට් එකක් පොළවේ ගැටීමෙන් පසු උඩට පනින්නක් නෙමෙයි. සක්මනේ කෙළවරට නගාවන විට ගමනේ වේගය බාල බාලවීම මාගේ මෙහෙයවීමකින් තොරව සිදුවන බව නිරීක්ෂණය කරමි. ඒ යම් කිසිවෙක් පිටපසින් සිට මානවත් තැන්නාක් මෙනි. සක්මනේදී අධ්‍යක් කෝටි කැරි දෙකක් මෙන් දෙපැත්තේ දෙන්නේ සිටින්නාක් මෙන් නිරීක්ෂණය කෙරෙමි. මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. අලියෝ පරං පරියන්ක වලදී පරියන්කේ ඉඳගෙන ඉතාසුළු මොහොතකින්ම ආස්වාස ප්‍රස්වාස බැලීමට ප්‍රථම මා මගේ සිත දෙස බලා සිටින්නාක් මෙන් ඇඟේ මේ අවස්ථාවේදී සැහැල්ලුයි මොහේ කියන අතර සිතුවිලි ඇතුලේ නැති යන ආකාරයක් සමහර විට ඉස්මතු වන ආනාපානය නිරීක්ෂණය කරයි. විශේෂ ඉක්ම විට එක්වරක් මම ඉඳගෙන ඉන්න අයිඩියාව මෙනෙහි කරමි. ප්‍රෙෂර් පොයින්ට්ස් කීපයක් හැර රූපයක් නිරීක්ෂණය නොවිය. ඒ වෙනුවට නිරීක්ෂණය වූයේ ඉස්තැන්කි. පස්වරු පර්යන්කවලදී මොනි පරියන්කේ ඉඳවිලි තාක්ෂික වේලාවකින් පපුවේ ඇතුළත මස් පිටවල දැඩි වේදනාවක් දැනේ. මස් පිටිතා වේගෙන් නැලියන අතර ඒ ආනාපානය යට කරගෙන ඊට දැඩි වේදනාවක් ලෙස නැගී සිටී. මෙම වේදනාවට වේදනාව ඊට ආසන්න නිරීක්ෂණය කළ විට ඒ වැයුණ ආකාරයකුත් මනෝතින ආකාරයකුත් නිරීක්ෂණය කරමි. එම වේදනාව සමීපව නිරීක්ෂණය නොකොට තවත් විද්‍යාත්මක සටහන් නිරීක්ෂණය කරන විට සතිය වේදනාව විකිනිට මතුවන අස්වාස ප්‍රස්වාසය සිතුවිලි ප්‍රසිතුවිලි අතර මාරුවෙමින් මුළු පරියන්කේ පුරාවටම පවතී. මෙසේ මුළු පරියන්කේ තාපේස කරිය. පරිසාමීන් වහන්සේ මෙවැනි තත්ත්වයකදී මම අනුගමනය කළ යුත්තේ කුමක්ද? ඒ සමීපව නිරීක්ෂණය කිරීමද නැත්නම් තවත් එක් දෙයක් පමණ කිසිගෙන සිදුවන ක්‍රියාවලියම නිරීක්ෂණය කිරීමද? භාවනා මුලේ ඉඳලා මේ අවස්ථා දෙක තියෙනවා. භාවනා මුලදී අපි කරන්නේ එකක් වශයෙන් ගන්න මෙනෙහි කරනවා. ඒක දී වුණාට පස්සේ අපි සමස්තයට යනවා. ඊට පස්සේ අපි සමස්තය පුරුදු කරනකොට ආයෙ එකක් වශයෙන් මතුවෙනවා. ඉතින් මේ විදිහට දෙයක් දිහා බලන හැටි අපි group photo එකක් දිහා බලනකොට වගේ සමස්තය බලන්න පුළුවන් නැත්නම් අපි දන්න අඳුරන එක නදියා බලන්න පුළුවන් මේ දෙක අතර මාර්වීමක් සිද්ධ වෙනවා. system approach and reductionist approach කියලා. ඒ සාමාන්‍ය ආගම ගන්නේ ඔය සමස්ත සමස්ත බැලීම තමයි. විද්‍යාව ගන්නේ ඒකකයක් වශයෙන් බැලීම තමයි. බුදුරජාණන් වහන්සේ විතරයි සාස්ෘණ වහන්සේ නමක් විදියට සමස්තේ සහ ඒකකයේ බැලීම කියන උපක්‍රම දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ බුදුරජාණන් තමයි විද්‍යාවට ඇත්තටම ඉස්සල්ලාම මුල්ගල තියලා තියෙන්නේ. ඒ නිසා මෙතන ගියාට පස්සේ සමස්තේ පේනකොට සමස්තේ බලන්න ඒකේ එකක් පේනකොට එකක් බලන්න මේ දෙක වම් මොලේයි දකුණු මොලේයි කියලා හිතා ගන්න. මොලේ පළු දෙක දකුණු මොලේ හැම වෙලාවෙම සමස්තය බලන්න. ඒක සාමාන්‍යයෙන් පෙන්වන්නේ අපට. වම් මොලේ තාර්කිකයි තාර්කික මනස බලන්නේ එක එකක් වශයෙන් තමයි. ඒ නිසා වරින් වර දෙකම බලනකොට පේනවා මොලේ පූර්ණ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා දෙකටම සමහිත දාන එක තමයි අපි මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වෙනවා කියලා කතා කරන්නේ. වසර ගණනාවකට පෙර සිට නිදා ගැනීමට ඇස් වැසූ සැනින් මහා එළියක් ඇස් වලට පයිත් වේ. මේ හරියට කනේ පහරක් යහුට කිසිවන තරු තරුමේ. මේ මෙතරම් ඒ කොතරම් දීප්තිමත් දෙයක් මා ඇස් දෙක අරන් එවිට කාමරයේම අන්ධකාරයේය. කලකට පෙර පරියන්කේ ගත කිරීමට උත්සාහ කළ විට මා තදබල ආලෝකයකට අවදි විය. මේ කෙලෙස් සහගත තත්ත්වයක් බව එකලද වැටහිණි. ලයිට් බිලේ දෙවි අවසන් වී දෝ කාලයක් මෙම ආලෝකයෙන් නැගී ගියේය. මාකට මේ ඉතිහාසගත තොරතුරු ලිවීමට සිත් වූයේ ළඟදී පටන් ඥාත ආලෝකය ගොල්මන් කරන නිසායි. වයක දීප්තිමත් එල්ද වයක අඳුරු දම් පැහැති එළි ආදී දකි. මේ සියල්ල කෙලෙස් වර්ගමට වැටෙහි. මේ දීප්තලි උත්තේ උපේක්ෂා සහගතව බලා සිටීමද නැතොත් ඒ தත්ත්වය මඟ මඟ හරවා ගැනීමට උත්සාහ කිරීමද සම්මාසයෙන් කාර්මික පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කෙලස් මේ ආලෝකයේ සහ මේ පේන අනිකුත් දම්පාට ආදී එලි ආලෝකයේ අඩුතෙන් දෙකටම සමහිත වෙන කර්ම කරන්න ඕනේ. ඒක පිළිබඳව ක්‍රිෂ්ණමූර්තිතුමාගෙන් එතුමා දේශන පැවැත්වුවා මිසක් භාවනා කරමු කියලා දුන්නේ නැහැ. ඉතින් කෙනෙක් අහලා තුනෝ ඔබතුමා මේ කතා කරුවාට ක්‍රමයක් කියලා දෙන්නේ නැහැ නේ කියලා. ඒක සිකල මම දන්නේ නැහැ ක්‍රමයක් කියලා. එතකොට කිව්වලු ඒක නිකන් මේ බල්ලෙක් යටහත් පහත් වෙන හැටි දන්නවා. ඌට ඒක කියලා දෙන්න තේරෙන්නේ ඒ වගේ කියලා. ඊට පස්සේ කිව්වලු මට කියන්නේ එහෙම ඇත්තේ කොහොමද එලියක් කරේ ඒක නැති වෙනකම් බලන්න කිව්වා. එච්චරයි යා කියලා තියෙන. ඒ කියන්නේ ආලෝකයේ ගණන් ගන්න එපා. අන්ධකාරය ආවත් ආලෝකය ආවත් සම වෙනකන් මේ ආලෝකයේ දිහා යා බලන්නේ ආලෝකයේ කෙලෙසක් විදියට. ඒ නැත්නම් කරදරයක් විදියට මේකෙත් එහෙමයි කියලා තියෙනවා. නමුත් සුබ දිනක් භාවනා කරන්නේ ආලෝකයක් එනකන්. එතන ආලෝකයවත් අන්ධකාරයවත් දෙක දෙකම මනසේ தত্ত্ব දෙකක්. මේ දෙකම හිතේ කරන හොල්මන් දෙකටම සමහිත දාපුවාම ඒකෙන් අපි පංගු peer බෙදීමක් නැහැ, ආතතිගත වීමක් නැහැ. දෙවන් සරණ ගරු ස්වාමීන් වහන්සේ. පසුගිය දිනක අසන්නද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පරියන්කේදී ඔරුව කඩා වැටි කිසිවක් මැදෙන යාම නිපිඩාව නොවේයි මට තේරුණු ආකාරයට ඔබ වහන්සේ විසින් පවසන ලදී. එසේනම් නිබ්බිදා යන කුමක්ද? ඒ වැදගත්කම කුමක්ද? ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නිබ්බිදා කියන්නේ නිර්වින්දනය කියන වචනෙන් ආපු බිජියමක් විදීම හරහා තමයි අපි තප යන්නේ. නිබ්බිදා වාට පස්සේ සැපටයි දුකටයි අදුක්කම සුඛයටයි සමහිත දානවා. ඒක අඥානුපේක්ෂාවෙන් විනාශ. අඥානුපේක්ෂා කියන්නේ බයට ඒක දිහා නොබලා ඉන්න එක. මේකේම නෙවෙයි පූර්ණ අවධියකින් සති උපේක්ෂා දෙක ඇතුව මේන දේවල් දිහා පංගු peer බලන්නේ නැතුව සපාවත් දුකාවත් අදුක්කම සුඛාවත් ජයාවත් පරාජයාවත් යසසාවත් ආයසාවත් සම්ශේ බැලීම තමයි ඒකට එන தත්තර තමයි නිබ්බිදා කියලා කියන්නේ. දෙවන් සරණයි. භාවනා කරන දැනට වසර දෙක තුනක් සිට ඉතා සුබෙන් නම් කිරීමට පටන් ගතිමි. පසුගිය වසරේ ගෙදරින් කම්ප්ලේන් භාවනා කරන්න ගත් පසු කේන්ති යාම වැඩි බව. මේ මෙසේ සිදුවන්නේ ඇයි? වෙනත් අවස්ථාවලදී මම මෙය අසා ඇත. වෙනත් පුද්ගලයන් සම්බන්ධව කරුණාවෙන් පහදා දෙන්න නිර්වන් සරණයි. සෝරි තමයි ඉතින් භාවනා කරන්න ගියාම තද වෙනවා ඒක ඇති. ඉතින් ඒ ස්වභාවය ඒකට කියනවා මේ භාවනා නොකරන කාම භෝගයෙන් සංසාරයට වැදෙන්නේ තෘෂ්ණාව නිසා. පැවිදි වුණාට පස්සේ සහ භාවනා කරන පසුපස්සේ සංසාරයට බැඳෙන්නේ ද්වේෂය නිසා කියලා තියෙනවා. ඔස්ත්‍ර ළඟින් මැස්ස යන්න බෑ. ඒ නිසා කවදාකවත් භාවනා කරන කියලා පේන්න අරින්න එපා. ඒතකොට නිකන් කාමභෝගින් වගේ ඉන්න පුළුවන්. ඒතකොට නිකන් අපි බැඳලා තින්නේ රාගයෙන් විතරනේ. දැන් මේක අලි අවුලක් භාවනා කරන්න යන ඔක්කොටම පුදුමාකාර විදිහට තද වෙනවා. ඉන්නේ ඊළඟන කරන පරිප්පුවක් තියෙනවා ඔගේ. පැවිදි වෙච්ච කට්ටිය දිහා බලන්න අම්බෝ සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ පේන්නේ. පොඩ්ඩ වරදින්න ඕනේ වැඩේ බලන්න. ආයෙ මොකුත් නැහැ දැලි පීයම තමයි පාවිච්චි වෙන්නේ. ඒවට ඉතින් වෙනමම සංඝ ගැට තියෙනවා බේරලා ජීවත් වෙන්න. ඒ නිසා එක පැත්තකට දෙනවා මේ කාම ලෝකේ ඉන්න එක හොඳයි. මොකද ඒක දන්නවනේ මේ ආසාව තියෙන කියලා. අතෙන් ගියාම නැහැ. ආසාව නෙවෙයි ද්වේෂය ඉන්නේ ඒක ධම්මසංගණී අටකතාවේ සඳහන් කරලා තියෙනවා. ගීගේ අතහැරියාට පස්සේ මනුෂ්‍ය සංසාරයට බැඳෙන්නේ ද්වේෂය නිසා. ගීගේ ඉන්නකන් සංසාරයට බැඳෙන්නේ කාමය නිසා. පරිසංගේ මහන්සර් මගේ ප්‍රශ්නය කෙලින්ම භාවනාවට සම්බන්ධ නොවද ඒ ප්‍රතිපලය හා සම්බන්ධයි. බුදුදහමේ විග්‍රහණ ආකාරයට සීල, සති, වීර්ය, ප්‍රඥා, සමාධි නිවැරදි අනුපිළිවෙල පහදා දෙන්නේ. එදිනදා ජීවිතයේදී විශේෂයෙන් රැකියාවේදී ආරක්ෂිතතාවය ඉතාමත් වැදගත් වෙනවා. slowly mindfully silently ක්‍රියාවලිය අනුගමනය කර හැකිද? සතිය නිසා ආරක්ෂිතතාවයට හානියක් සිදු වේද? සතිය දිනුවීම සමගම වේගවත් භාවයකින් කාර්යයන් සමග ගමන් කරයිද? අප ගැන කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේ සාසනික මෙහෙවන දීර්ඝ කාලයක් කරගෙන යාමට හැකි වේවා. සත්‍ය හඳුන්වා දෙනකොට අපි නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරන්න කියනවා. ඒ වෙලාවෙත් වෙන වැඩ දාගන්නේ. අපි ඒකට භාවනා කාලය කියලා දැම්මයි කියලා කියන්නේ. එහෙම කරගෙන කරගෙන යනකොට යමක් නොකර සතිය පැවැත්වීම, එක වැඩක් කර කර සතිය පැවැත්වීම, වැඩ දෙක තුනක් කරමින් සතිය පැවැත්වීම කියලා මේක සතිය කියන එක කවදාකවත් නතර වෙන්නේ නැහැ. ඒක විවිධාංගීකරණය වෙනවා. ඊට පස්සේ ඕනම දෙයක් ආවට පස්සේ ඒකේ ප්‍රධාන දේ තෝරගන්න පුළුවන් වෙනවා. ප්‍රයොරිටි සිලෙක්ෂන් කරන්න පුළුවන් වෙනවා. කෙටුවට පස්සේ ආයේ ප්‍රයොරිටි සිලෙක්ෂන් එකට ඔළුව දැම්මට පස්සේ අනිත්‍යයි ඉබේම සිද්ධ වෙනවා. සතිය නැති කෙනා ප්‍රයොරිටි සිලෙක්ට් කරන්නේ ප්‍රමුඛතාවය තෝරන්නේ ඔක්කොටම අත දානවා. එතකොට අර කලයිතුම අත්‍යන්ත කාරණාව මග මගයින නායකයෙක් විසින් කළ යුතු ප්‍රධාන මැනේජ්මන්ට් ඩිසිෂන් එක ගන්නේ එතකොට යාට මහන්සි වෙනවා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරුවට පස්සේ ඒ කර්මන්නේ භාවය වැඩි වෙන හැටි බුදුජානක වහන්සේ ඉන්න කාලේ මේ ওই නන්දෝපනන්ද කියලා මහා දරුණ නාගරාජයෙක් හිටියා මොනම කෙනෙකුට දපණය කරන්න බෑ. එයා ඉඳපු ගමන් ගින්දර විදිනවා ඉඳපු ගමන් වතුර විදිනවා. ඉතින් ඒක නිසා මේ මේ එක කසිනියක් අරගෙන ගියොත් තේජෝ කසිනිය අරගෙන ගිය එක්කනා ගියොත් අර වතුර දාන වෙලාවට කරගන්න දෙයක් නැහැ. ආපෝ කසිනිය අරගෙන ගියොත් අර ටට්ටක් ගාලා මාරු කරනවා. ඉතින් මුගලන් ස්වාමීන් වහන්සේ දවසක් ගියා. ගියාට පස්සේ මුගලන් ස්වාමීන් වහන්සේ দমনය කරා. দমনය කරාට පස්සේ ඒකේ අර්ථකථනය දෙන්නේ ඕනම කෙනෙකුට ආපෝ කසිනියක ඉඳලා තේජෝ කසිනියට යන්න ඉස්සෙල්ලා චතුත් අධ්‍යාහනයට ඇවිල්ලා කසිනේ මාරු කරන්න ඕනේ. ආයේ තේජෝ කසිනේ ඉඳලා ආපෝ කසිනට යන්න ආයේ හතරෙන් ධ්‍යානට ඇවිල්ලා යන්න ඕනේ. මුගලන් ස්වාමීන් වහන්සේට පමණක් එද්දොමිසයකට වාර්තා කරන්න නැතුව අරකින් මේකට යන්න පුළුවන්. තේජෝ කසිනේ කෙලින්ම වායෝ කසින ආපෝ කසිනට යන්න පුළුවන්. එතකොට නාගය දපණය කරන්න පුළුවන්. ඒ දේ කරන්න පුළුවන් සර්වචනාංශල විතරයි. ඒ තරම්ම ෂෝට් කට් සම්බේන පටන් ගන්නවා. මේ ටෙන්ඩිල්ස් වල මනසේ ස්නායු අතර අන්තර් සහ සම්බන්ධතාවය ගොඩාක් දුරලයි අපේ. භවනා කරනකොට කරනකොට කරනකොට වෙන්නේ ඒ අන්තර් සම්බන්ධතාවය හෙන්න පටන් ගන්නවා. ඒකකොට ෂෝට් කට්ස්. පුදුම විදිහට හිතාගන්න. මෙනිකන් චිත්‍ර දිහා බලනකොටම මේ අනික් කට්ටිය ගාගෙන නටාගන්න ඉන්න වෙලාවේ මේ ෂෝට් කට් එක අහු වෙනවා. ඉතින් එයා පහුවෙලා වැඩේ පටන් ගන්න නමුත් තට්ටු කරපු ගමන් වැඩේ හරි. ඒකට හේතුව චිත්ත දිහා සමසිතින් බලන්න පුළුවන්. කලබල වෙලා බෑ වැඩ වැඩි ටයර්ඩ් අනම්මන මොකුත් නැහැ. බලන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක මේ choiceless වේ අනසකට එක්කෙන්නේ. ඒකට කියනවා evenly suspended attention. ඔක්කොම ප්‍රශ්න දාලා තියෙනවා. ප්‍රශ්න දිහා කොහොමද බලන්න හිටපුවාම අත්‍යවශ්‍ය ටික විතරක් අරගත්තා. ඒක ටැකල් කරනකොට එතකොට ඇත්තටම අනිත් ප්‍රශ්න විසඳිලා ඉවරයි. මේ ප්‍රයොරිටි සිලෙක්ෂන් දන්නවනම් අපිට තියෙන රිසෝර්සස් ඇති. අපිට වෙලා තියෙන අපි ප්‍රයොරිටි සිලෙක්ෂන් දන්නේ හැම එකටම අත දානවා අම්මා කරන්න ඕනේ තාත්තා කරනවා තාත්තා කරන්න ඕනේ දරුවෝ කරනවා අර මේ නායකත්වය දෙන්න දන්නේ නැහැ. ඊට පස්සේ තියෙන මුළු පද්ධතියම ඉවරයි. මේකෙදි වෙන්නේ ප්‍රශ්නේදී හොඳට බලලා කලියුත්ත කරනවා. මේකේ කෑ ගැහුවට රෝස කරාට ඒවට මොකක්වත් ගණන් ගන්න ඒව ගණන් ගන්න තියෙන භාවනා කරලා තියෙනවා ප්‍රශ්න දිහා බල තේරුම් ගන්න පුළුවන් ගතියනවා ඒක නිසා භාවනා කරලා ඉස්සරහට යනකොට මනසේ ක්‍රියාශක්තිය වැඩි වෙනවා දැන් 100 දෙකක්වත් වැඩ කරන්නේ අපේ මනසේ භාවනා කරලා පස්සේ මේක 100ට 90ට 99ට නගිනවා නැග්ගට පස්සේ තමයි තේරෙන්නේ අපිට කොච්චර ශක්තිය ජීසරණයට ආඩම්බර වුණාට ගියාට පස්සේ කල්පනා වෙනවා අනේ මෙච්චර කාලයක් ওই කොච්චර පොඩ්ඩක්ද වැඩ ආරම්භ තියෙන්නේ කියලා. අන්නේ තමන්ගේ පොටෙන්ෂල් එක තමන්ගේ හැකියාව තමන්ගේ පොසිබිලිටි එක තේරෙන්නේ භාවනා කරලා ඉහළටම ගියාට පස්සේ ඒක ඇත්තටම උපත්තියෙම ලැබිච්ච එකක්. අපි අපි කෙරේ අව탁සීරුව ගත කරන්නේ. අන්නේ වාරණය ඒ බාධකය ඒ බ්ලින්කර්ස් අයින් වෙනවා සත්‍ය වඩනකොට. මම පටන් ගන්නකොට SMS තමයි. ඒක ඉතින් කාගෙත් ඇත්තනේ පටන් ගන්නකොට ශිල්පය එහෙම තමයි කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ gathering the momentum වේගෙ ඉන්න පටන් අරගන්න. සම්මාස ප්‍රශ්නයක් දෙයින් අවසානයේ වැඩසටහනින් පස්සේ මිනිත්තු මිනිත්තු දෙකක් පොඩක් නැගින කියලා අපි දාන්න වෙනවා announcement එකක් සදා. ඒකට මේ ස්තුති ප්‍රශ්න තියක් කිව්වට පොඩි නෑනේ සෙල්ලමක් නෙමෙයි මේ කියවන්නේ කියවනවා කියන්නේ. හොඳ අපේ වෙලාවත් හරි ඒ නිසා ඒ කෙසේනවත් මම ඉවර කරන්න ඉස්සෙල්ලා සම්ප්‍රදාන කූලව මතක් කරන වෙන කාට හරි මොනවද කියන්න ප්‍රශ්න කරන්න සභාවට කතා කරන්න මොනවද තියෙනවනම් අපි ඒකට අවස්ථාවක් දෙනවා නැත්නම් අපි සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් නිසද්දතාවයෙන් කියන්නේ අමතර ප්‍රශ්න නැහැ කියලා අපි මෙතනින් සතිವಾರේ સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.